මස්වයට ප්‍රථමයෙන් හැම දෙනාම නැවත්වාරයක් නමස්කාරය කියන්න. සමන්තා චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං දම්මස්සවන කාලෝ අයං භදන්තා දම්මස්සවන කාලෝ අයං භදන්තා දම්මස්සවන කාලෝ අයං භදන්තා නමුතස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස තන්හායජායති ලෝකෝ තන්හායජායති බයං තන්හාය විප්පමුත්තස්ස නත්තිසෝකෝ කුතෝ භයංති සද්ධා බුද්ධි සම්පන්න පින්නත්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කර ගැනීම සඳහා හැම කෙනම් බලාපොරොත්තු වෙන්න ධර්මශ්‍රවණය කරලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානයෙන් තමයි හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං යම් කිසි බයක් සෝකයක් දුකක් තියෙනවද ඒකට හේතුව තණ්හාවයි කියලා. බලන්න මේක දෙසරයක් තියෙනවා මේ ගාථාවේ. නැති අර්ථයනුත් තියෙනවා. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං තණ්හාව තියෙනවා නම් සෝක බය තියෙනවා. තණ්හාව නැත්තම් සෝක බය නැහැ. ඔය දෙපැත්තකට දේශනා කිරීමේ තියෙන කාරණා මොකද්ද? එකමම කාරණාව එකයි කියන එක එකෙන් ගම්ම වෙනවා. ඇයි එහෙම කියන්නේ? තණ්හාව තියෙනවා නම් ශෝක බය තියෙනවා. ඒ කියන්නේ වෙන දෙයක් තියෙනවා නම් ශෝක බය තියෙන්නත් පුළුවන් කියන එකද බැයිද? එහෙම හිතන්න පුළුවන් අපිට. මොකද අපි කියනවා අහවලා ආවොත් මේ දේ කරනවා කියලා අපි කියනවා. වෙන කෙනෙක් ආවත් ඒ දේ කරනවා කියන එක ඒකෙන් තේරෙනවා. නේද? ඒකෙන් ඒකෙන් ඒක නෑ කියලා කියන්නේ නැහැ. අහවලා ආවොත් මේ දේ කරනවා කියනවා අපි කොහේ හරි තැනක. එතකොට ඒකේ තේරුම එයා આવොත් විතරයි කරන්න කියලාද? නැහැ. ඔන්න අනිත් පැත්තට කියනවා මේ දේ කරන්නේ අහවලා આવොත් විතරයි. මේ දේ කරන්නේ අහවලා આવොත් කියලා අනිත් පැත්තට කියනවා. එහෙනම් ඒකේ තේරුම මොකද්ද? වෙන කෙනෙක් ආවට කරන්නේ නැහැ. එහෙනම් දෙපැත්තකට ඇයි මේ එකම ගාථාය බුදුරජාන් වහන්සේ මේක දේශනා කරන්නේ? එකම හේතුව තණ්හාවයි කියන්නයි. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං. තණ්හාව නැත. ඒ කියන්නේ අරයා ආවොත් මේ දේ කෙරෙනවා, නේද? අරයා ආවේ නැත්තම් කරන්නේ නැහැ. අරයා ආවේ නැත්තම් කරන්නේ නැහැ කියන එකේ තේරුම එයා නැත්තම් කරෙන්නෙම නැහැ කියන එකයි. හරි. එහෙනම් ආය කිසි කතාවක් නැහැ. ශෝක බය ඇති මේ ජීවිතේ එකම හේතුව තණ්හාවමයි කියන එක මේ ගාථාවේ දෙපැත්තට බෙදලා තියෙන එකෙන් අපිට හොඳටම තේරුම් ගන්න පුළුවන්. ඒකයි හේතුඵල ධමයක් ගැන දේශනා කරනකොට දෙපැත්තක් දේශනා කරලා තියෙන්නේ. හොඳයි. එතකොට අපි ඔක්කොම බෞද්ධත්ව විදිහට අපේ එකම බලාපොරොත්තුව මොකද්ද? ශෝක බය නැති කරගන්න. අපි මේ හිටියට කොච්චර සන්තෝෂයෙන් ඉන්න හැදුවත් සැරෙන් සැරේ සැරෙන් සැරේ අපිට ශෝක එනවා. නේද? ඒ විතරක් නෙවෙයි හාව වගේ මීයෝ වගේ ජීවත් වෙන්නේ එළියට ඇවිල්ලා හාව එහෙම කෑමක් කන්න එළියට එනකොට මේ තනකොළ පිට්ටනියකට කොහොමද? වේවුළු වේවුළු ඉන්නේ. හරි බයෙන් ඉන්නේ. ඒ වගේ තමයි අපි අපේ දරුවෝ එළියට ගිහිල්ලා එන්න ටිකක් පාරක් වෙනකොට දුරකථන එහෙම වැඩ කරේ නැත්නම් නැත්නම් ආදරය කරන කෙනෙක් පොඩ්ඩක් එහෙම වෙලා දුරකථනේ වැඩ කරේ නැත්නම් බයෙන්ද නැද්ද ඉන්නේ හැම නිමේෂයකම දැන් මැරෙයි දැන් මැරෙයි කියලා බයෙන් ඉන්නේ නේද දැන් මොනවා හරි වෙයි කියලා බයෙන් ඉන්නේ ඉතින් ඒවා වළක්වා ගැනීමේ ලොකු අදහසකින් ඉන්නේ ළඟ තියෙන දේවල් වෙනස් වෙයි කියලා ලොකු බයකින් ඉන්නේ ඉතින් මේ බයෙන් මොකට අහවල් දෙයකට මෙහෙම ජීවත් වෙනවද බයෙන් නේද එතකොට මේ ඔක්කොටෝම හේතුව තණ්හාවයි කියලා දේශනාවේ තියෙන්නේ. එහෙනම් අපි දවසින් දවස මොහොතෙන් මොහොත ටිකෙන් ටික තණ්හාව අඩු කරගෙන වැඩපිළිවෙලකට අවතීර්ණ වෙලා ඉන්න ඉන්නවා වෙන්න ඕනද නැද්ද බෞද්ධයෙක් නම්? ඇයි? බුදුරජාණන් වහන්සේගේ ඒකායන අරමුණ මොකක්ද මහා බෝධිසත්වයන් වහන්සේ විදිහට මේ බුද්ධ ශාසනයක් සංවිධානය කරන්න තනියම ලොකු උත්සාහයක් ගන්නකොට සාරාංශකයේ කල්පලක්ෂයක් තිස්සේ තිබුණ එකම අරමුණ මොකද්ද? මේ කට්ටියට පූජා කරන්න මොන හරි ලෑස්ති කරලා දෙන්න ඕනේ. නේද? ඒ කියන්නේ මේ පූජා වස්තු මේ මල් පහන් නෙවෙයි නේද? පිළිම විහාර එහෙම පූජා කරන්න මොකුත් නැහැ. පූජාවල් කරන්න මොකුත් නැති හින්දා නේද? මේ ධාතු තැන්පත් කරපු දේවල් හදලා දෙන්න එහෙමද? කට්ටිය දිව්‍ය ලෝකයට යවන්නද? නෑ. සැප සම්පත් ලබා දෙන්නද? නෑ මොකක්වත් නෙවෙයි. එහෙනම් මොකද්ද? ස්ථීර වශයෙන්ම දුක්. ඔව්. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ අරමුණ තිබුණේ නම් ස්ථීර වශයෙන්ම දුක් නැති කරන්නටයි. ඒක අපි පිළිගන්නව නේද? ශාසනයේ අරමුණත් මොකක්ද එතකොට? දුක් නැති කිරීම. එතකොට මම පොඩි ප්‍රශ්නයක් අහන්න යන්නේ. මේ දැන් ඒතර බෞද්ධයෙක් වීමේ ඒකායන බලාපොරොත්තුවත් විය යුත්තේ මොකද්ද? දැන් බෞද්ධයෙක් වෙලා කොච්චර කල්ද? ඔන්න ඔය සිහිය අපි ඉස්සෙල්ලා උපදවා ගමු. මම බෞද්ධයෙක් වෙලා කොච්චර කල්ද? වයසට වයස. නේද? ඒ කියන්නේ උපන් දවසේ ඉඳන් බෞද්ධ කියලා තමයි අපි කියන්නේ. ආන් එතන ලොකු වැරදීමක් ඒක. කොහෙද කොතනද කොයි තැනද යම්කිසි කෙනෙක් ඉපදෙනකොට බෞද්ධ වෙනවාය කියලා බුදුරජාණන් වහන්සේවත් සරියුත් මහරහතන් වහන්සේවත් කවුරුවක්වත් අටුවාවකවත් ටීකාවකවත් තියනවද කෙනෙක් ඉපදෙනකොට බෞද්ධ වෙනවා කියලා. ඒකනේ වැඩේ. බෞද්ධ වෙන්නේ කොහොමද? අපේ දරුවෝ බෞද්ධ වෙන්නේ අපේ දරුවන්ව බෞද්ධ කරන්න ඕනේ. කොහොමද කෙනෙක් බෞද්ධ වෙන්නේ? තිසරණ සරණාගමණය ඇති කර ගැනීමෙන්. එහෙනම් තිසරණ සරණාගමණය ඇති වෙන්නේ කොහොමද? බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කීමෙන්. කීමෙන්ද? නෑ කීමෙන් නෙවෙයි. ඒක කියනකොට ඇතුලාන්ත හැඟීමක් තියෙන්න ඕන මට වෙනත් පිහිටක් සරණක් නෑ. ඒක නිකම් වචනෙන් මට වෙනත් පිහිටක් සරණක් නෑ කියලාද? නෑ එහෙම නෙවෙයි කොහොමද? නේද? ඒක දැනෙන්න ඕනේ තමන්ට මට වෙන පිහිටක් සරණක් නෑ කියලා. අන්න බලන්න මේ වැරදීම තේරෙන්න ඕනේ. ධර්මයේ තේරෙන්න ඕනේ. ධර්මයේ තියෙන වටිනාකම තේරෙන්න ඕනේ. එහෙනම් අපේ දරුවන්ට බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ කිව්වහම අර ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියන ටික විතරක් දැනගත්තට බුදු ගුණ දැනගත්ත වෙන්නේ නැහැ. ආන් ඒ ටික ඇතුලාන්ත හැඟීමක් උපදින විදිහට දැනෙන්න ඕනේ. ආන් එදාට කියනවා අපි බෞද්ධයෙක් වෙනවා කියලා. අන්නේ බෞද්ධයෙක් වුණා නම් එයා ඉන්නේ හැම වෙලේම මොන මාර්ගයේද? දුක් නැති කරන මාර්ගයේ. හා දැන් අපි බෞද්ධ ඇත්තෝ. දැන් මම නිකම් ප්‍රශ්නයක් අහන්න යන්නේ. මේ දැන් කොහොමද දුක් අඩු වෙමින් තියනවද නැත්නම් දුක් නැති වෙමින් තියනවද කොහොමද දන්නේ? නේද? ඔන්න එන උත්තරේ තමයි දුක්. ඉතින් අපි ඇත්තටම මුණ දෙමු. දැන් කියන්නේ මොකද්ද දුක් වැඩි වෙමින් තියෙනවා අය. නේද? අනාගතේ තව හම්බෙන්න තියෙනවද නැද්ද? හොඳ හොඳ දුක් ටිකක් තියෙනවා හම්බෙන්න. මොකද එක එක්කෙනාගේ ස්ථීරව වියෝවීම තියෙනවා, ජරාවටපත් වීම, ව්‍යාධියටපත් වීම නේද? මරණයටපත් වීම, තව ශෝක පරිදේව තියෙනවා. දැන් ඉස්සරහට තමයි තියෙන්නේ හොඳම හරිය. ජීවිතේ. නේද? දැන් බේරි බේරි හිටිය හැමදාම එහෙනම් දුක් වැඩි වෙන පාරක ඉන්නවා වාගේ තේරෙනවා. නේද? එහෙනම් ඇයි මේ දුක් වැඩි වෙන පාරක අපි ඉන්නේ? තණ්හාව වැඩි වෙන හින්දායි. තණ්හාව තියෙන තැනයි දුක් තියෙන්නේ. එහෙනම් තණ්හාව වැඩි වෙන හින්දායි දුක් වැඩි වෙන්නේ. එහෙනම් තණ්හාව අඩු වුණොත් දුක් අඩු වෙනවාමයි. එහෙනම් අඩුම තරමින් අපි ටික ටික ටික ටික හරි අපේ තණ්හාව අඩු කරගන්න ක්‍රමයකට යන්න ඕනේ නැද්ද? මේ වැඩ කරන ගමන් ඔක්කොම ඉන්න ගමන් නේද? හැමදේම කරන ගමන් ඒ වගේ ක්‍රමයකට යන්න ඕනේ නැද්ද? යන්න ඕනේ. එහෙනම් එහෙනම් අපි මොකද කරන්නේ? දැන් හොයාගන්න වෙනවා කොහොමද මේක කරගන්නේ? මම මෙහෙම කිව්වොත් මේ අපි හදමු ලයිස්තුවක්. මගේ තණ්හා ලයිස්තුව කියලා එකක් හදනවා. <laughs> හදලා නැති ක්‍රමානුකූලව මේ කෙරෙන්න බෑ නේද? ක්‍රමානුකූලව තණ්හා ලයිස්තුව හදලා අඩුම ගානේ මාසෙකට එකක්වත් අඩු කරවන්න උත්සාහ කරොත් හොඳ නැද්ද? හොඳයි. නේද? එහෙනම් අපි තණ්හා ලයිස්තුවක් හදාගන්න උත්සාහ කරමු. මෙන්න මගේ තණ්හා ලයිස්තුව මම කියලා දෙන්න හදන හැටි. හරි. එක එක්කෙනාට එක එක්කෙනාට තමන්ගේ කියලා ලෝකයක් ගොඩනැගිලා තියෙනවා. පිළිගන්නවද? මේක ගැනත් අපි දැනගන්න ඕනේ. ඔය තණ්හා ලයිස්තු හදන්න ඉස්සෙල්ලා මං චුට්ටක් මේක කියලා ඉන්නම්. මේ මේ ලෝකේ ගොඩනැගිලා තියෙන හැටි. මේ ලෝකේ දැකිය හැකි දේවල් වලින් කොච්චර දේවල් දැකලා තියෙනවද මේ වෙනකොට? ගොඩක්ද ටිකක්ද? ටිකක්ද චුට්ටම චුට්ටක්ද? පොඩ්ඩම පොඩ්ඩක් දැකලා තියෙනවා නේද? එතකොට ඒ දැක්ක දේවල් වලින් කොච්චර දේවල් මතකද? එහෙනම් ඊටත් වැඩිය පොඩ්ඩයි. දැන් මට මගේ ලෝකය කියලා මතක් වෙන්නේ ඇහෙන් දැක්ක දේවල් නම් ඔන්න ඔය චුට්ට විතරයි නේද? ආ. කනෙන් අහපු දේවල් මේ ලෝකේ ඇසිය හැකි දේවල් වලින් කොච්චර අහලා තියෙනවද? විඳිය හැකි දේවල් වලින් කොච්චර විඳලා තියෙනවද? එහෙනම් මගේ ලෝකය කියලා මට මම තනියම ඉන්නකොට කල්පනා කරන්නේ නේද? සැරිසරන්නේ හිතෙන් මේ ලෝකෙට සාපේක්ෂව කොච්චර පොඩි තැනකද? නේද? අපි නිකන් හිතලා බලමුකෝ අපේ ඉඩමක් කියලා. ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය. එතකොට මේ ලෝකෙටම සාපේක්ෂව ලංකාව කියන්නේ දූවිලි අංශුවක් විතර. ඒතකොට මම අච්චර අර කල්පනා කරන මගේ ලෝකෙ තියෙන ඉඩම් කෑල්ල ඒක බොහෝම පුංචිම පුංචි එකක් වැඩියෙන් කල්පනා කරන එක. කෝටි 700කට වැඩි පිරිසක් ලෝකේ ජනගහනය ඉන්නවා. එතකොට මගේ ලෝකේ කී දෙනෙක් ඉන්නවද? මම හැම වෙලේම හොයලා බලන, හැම වෙලේම නේද අඬන, වැළපෙන ආන් ඒ වගේ කී දෙනෙක් ඉන්නවද? කෝටි 700න් 10ක් විතර වගේ. එහෙනම් ආන් ඒ ඒක තමයි මගේ ලෝකය. අනේ අපේ නේද? ඔන්න ඔය වගේ ලෝකයක් හැබැයි ඔය ලෝකෙ මට දැනෙන්නේ කොහොමද? මහා මේරු පර්වතයක් ළඟ තියෙන පුංචි දූවිලි අංශුවක් තරම්වත් නැහැ මගේ ලෝකය. හැබැයි මට ඒක දැනෙන්නේ මහා මේරු පර්වතයක් වගේ. නේද? ඔන්න ඔය ලෝකෙට සාධාරණයක් ඉෂ්ට කරන්න. හැබැයි ඔය ඔන්න ඔය කියන ලෝකේ රජ්ජුරුවෝ කවුද? රැජින කවුද? හැම කෙනෙක්ම රජෙක් හැම කෙනෙක්ම රැජිනක්. එයා තමයි ඒකේ නායකයා. කොයි ලෝකෙද? තමන්ගේ ලෝකේ නායකය එයා තමයික රජ්ජුරුව එයා තමයි රැජින. ලෝකෙට සාපේක්ෂව තමන්ට තියෙන මේ තමන් කැරකි කැරක ඉන්න ලෝකය හරිනිකන් ලංකාවත් එක ගත්තහම ඉන්න කූමිරංච අපේ ගෙදරන්න කූමිරංචවත් තරම් පුංචිද නැද්ද. ඊටත් වැඩිය පුංචි මිසක්ක සංසන්ධනය කරොත් එහෙමයි. එනම් මගේ ලෝකෙ මොන ලෝකෙද කූම්බි ලෝකේ. එතරමන් ඕන රජ්ජුරුවද? නේද? මගේ ලෝකේ මමයි රජ්ජුරුවෝ නේද හැබැයි ඕක බාලන්ඩෝ නෑ පාර එහෙම යද්දි කූඹි රජ්ජුරුවන්ගේ රැජිනගේ තරම නේද ඉඩන් කෑලි දෙක තුනකුයි මොනහරිටිකත් තිබ්බාම නේද ඔන්න අපි ඉස්සෙල්ලාම තමන්ගේ ලෝකයේ දැනුණොත් එහෙම නේද මං කොච්චර පුංචි කෙනෙක්ද කියලා දැනෙනවා ඔන්න ඔය ලෝකෙට නේද අපි තණ්හාව උපදවාගෙන ඉන්නේ එහෙනම් ඔය මහා මේරු පර්වතයක් වගේ දැනෙන මේ පුංචිම පුංචි ලෝකේ අපි තුලයි හැදිලා තියෙන්නේ. අපි තුලයි ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ. එහෙනම් කොහොම හරි කමක් නෑ දැන් අපිට ඕනේ ඔන්නේ ලයිස්තුව හදලා තණ්හා ලයිස්තුව අයින් කරගන්න. දැන් ලෝකෙ පොඩි කියලා තේරුණා පළවෙනි. නේද? කොහොනමුත් කමන්නේ අපි තණ්හා ලයිස්තුව හදමු. ඔය දැන් අපි කතා කරපු ලෝකයේ මේ ඇත්තන්ගේ ලෝකෙ මං කොටස් තුනකට බෙදනවා. හරි? දැන් මේ සාකච්ඡා කරන්නේ මම හැමදාම කියනවා වගේ කවුරු ගැනද? තමන් ගැන. තමන් ගැන අවබෝධ කරගන්නයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මම මේ කියන එකක් හරි ওই පැත්තට ගැලපෙන්නේ නැත්තම් මේ මගේ ළඟ නම් හම්දුන්නේ ඕවා නෑ මෙහෙනම් එන්න එපා මේ පොත් වලට බොරු විතරක් කියන්න කියලා ඉක්මන නැගිටලා කියන්න ඕනේ. හරිද? ඒක හරියන්නේ නෑ. මොකද විමසන්න. තමන් එක විමසන්න කියන දේවා එකපාරටම පිළිගන්න එපා. විමසන්න වෙනසක් තියෙනවා නම් ඉක්මනට අත උස්සලා කියන්න. තම තමන්ගේ ලෝකය කොටස් තුනකට බෙදන්න පුළුවන්කම තියෙනවා. එකක් තමයි අපිට දැනෙන මම. අනිත් එක තමයි ඒ මම කියන කෙනාට අයිති මගේ ඒ දේවල්. අනිත් එක තමයි ඒ දෙකටම අයිති නැති මගේ නොවන දේවල්. ඔන්න කොටස් තුනකට මම බෙදුවා. මම මගේ සහ මගේ නොවන මම මගේ සහ මගේ නොවන කියලා කොටස් තුනකට බෙදලා අපි ලයිස්තුව හදන්න යන්නේ තණ්හා ලයිස්තුව. මොකද තණ්හාව අයින් කරන්න එතනින්. හරි? දැන් පැහැදිලිද? ඔය තුනට අහු වෙන්නේ නැතිව තියනවද? මේ ලෝකේ? ආලෝකේ තියෙන සියල්ලම ඔය ඔක්කොටම අහු වෙනවා. හරි නේද? හරි. දැන් ඔය කොටස් වලින් කොයි කොටස් වලටද තණ්හාව වැටිලා තියෙන්නේ? වැඩියෙන්ම මම නේද වැඩියෙන්ම මම. ඊළඟට මගේ මගේ නොවන දේවල් කමන්න ඒව ගැන තන්නවන්න එන ඒ ලයිස්තුම අයින් කරිය හැකි. මගේ නෝන ටික අපි ආ පැත්තකින් තිීම දැන්ට. මගේ නොවන දේවල් පිළිබඳ තන්හාාව උපදින්නේ නෑ ඒක මට වැඩ නෑක ප්‍රශ්නයන්න ලොකු දුක් උපදින්නේ නෑ. එහෙනම් දැන් අපි දැන් අපිට ඕන දැන් ලයිස්තුව හදාගන්න මම සහ මගේ කියන. ලයිස්තුව හදාගෙන අපි බලමුනේ ද අපේ අමිතු මහත්තයටත් කියලා මුද්‍රණය කරලා දෙට කියලා නැති පස්සේ මොක දැන් මොකක් හරි කරලා අපි ඒක සකස් කරලා දෙන්නම් කාමරේ ගහ ගන්නවා කියලා ලයිස්තුව. ගහගෙන දවස ගානේ මොකද කරන්නේ? එක එක එක එක තණ්හාව අයින් කර කර අයින් කර කර අයින් කර කර දැන් ලයිස්තුව අඩු කරන විදිහක් හදාගන්නයි යන්නේ. හොඳයි. දැන් එහෙමනම් ඔන්න අපි උත්සාහ කරනවා මම කියන ලයිස්තුව හොයන්න. වෙන් කරගන්න. දැන් මේක වෙන් කරන්න ගියාම පොඩි පොඩි කොන්දේසි වුණු කොයි පැත්තටද මේ මම සහ මගේ ඒවා දාගන්නේ කියලා. මම කියන කෙනාට අයිති දේවල් වලටයි මගේ කියලා කියන්නේ. නේද? එතකොට යමකට මගේ කියලා කියනවා නම් ඒක මම වෙනවද? යමකට අපි මගේ කියලා කොතන හරි කතා කරනවා නම් ඒක මම වෙනවද? නෑ නෑ නෑ. මම මේ මෙහෙ මට අයිති දේවල් තමයි මගේ දේවල්. හොඳට විශ්වාසද? ආන් එහෙනම් අපිට ඔන්න කොන්දේසියක් පළවෙනියෙන් දාගන්න පුළුවන්. යමකට අපි මගේ කියලා කතා කරනවා නම් ඒක කවදාක්වත් මම වෙන්නේ මම වෙන්නේ නැහැ. යමකට මගේ කියලා කතා කරනවා නම් මම වෙන්නේ නැහැ. යමකට මගේ නොවන කියලා කතා කරනවා නම් ඒක කොහොමත්ම එහෙනම් මම වෙන්නේ නැහැ. එහෙනම් දැන් අපි ලයිස්තුව අරන් මේක පොඩ්ඩක් බෙදා ගන්නයි යන්නේ. දැන් මොනවද මම ලයිස්තුව හොයාගන්න යමකට මගේ කියනවා නම් ඒක මම වෙන්නේ නැහැ. එහෙමමයි නේද? හරි. එහෙනම් ඔන්න දැන් අපි ඒක ඒ අනුව මේක පොඩ්ඩක් බෙදා ගන්න යමු. මේක සූර්යග්‍රහ මණ්ඩලයක් මේකේ අනිත් ග්‍රහලෝක පැත්තක තියෙද්දි මේ ග්‍රහලෝකයට අපි කියනවා මගේ ලෝකය මගේ ග්‍රහලෝකය කියලා නේද මම ඉන්න එක කියලා. එහෙනම් ඒක මම කියන ගොඩටද මේ පෘථුවිය වැටෙන්නේ මගේ ගොඩටද? ඒක මගේ ගොඩට. ඒ ග්‍රහලෝකයේ තියෙන මගේ රටට මං කියනවා ලංකාවට කියනවා මගේ රට කියලා. එහෙනම් ලංකාව වැටෙන්නේ මම කියන ගොඩටද මගේ කියන ගොඩටද? හා හරි. ඒ ලංකාවේ තියෙන මගේ ගමට මං කියන්නේ ගම කියලා එහෙනම් ඒ ගමේ ඒ ගම වැටෙන්නේ මම නෙවෙයි මගේ කොටට. ඒ ගමේ තියෙන ගෙදරට සහ ගෙදර ඉන්න අම්මා තාත්තා සහෝදරයෝ නැත්නම් ගමේ ඉන්න ඥාති හරි රටේ ඉන්න ඥාති ඔය ඔක්කොම ටික වැටෙන්නේ කොහෙටද? මගේ ඥාති, මගේ අම්මා, මගේ සහෝදරයා, මගේ ඥාතියා, මගේ ගෙදර, මගේ කබඩ් එක, මගේ කාමරේ ඔය ඔක්කොම වැටෙන්නේ කොහෙටද? මගේ කොටට. නේද? හරි. දැන් එතකොට දැන් මොනවද ඉතුරුනේ? මෙන්න මේ බඹයක් විතර වෙච්ච බඹයක් විතර වෙච්ච මම ඉතුරු වුණා නේද මොකද්ද අපි කතා කරගත්තේ මම මගේ කියලා යමක් කතා කරනවා නම් ඒක මම වෙන්නේ නෑ මමට අයිති දේ හරි දැන් බඹයක් විතර වෙච්ච මම ඉතුරු වුණා කිව්වා ඒ වුණාට මේ අය මං අහලා තිනවා මගේ අත මගේ මූණ මගේ කට මගේ නහය නේද මගේ වකුගඩුව මගේ ආමාශය මේ මුළු ශරීරයටම කතා කරන්නේ මොකක් කියලාද අයනගේ මමට අයිති සෛරය. නේද? මම කියන කෙනාට අයිති ශරීරයට අපි කියනවා මගේ කියලා. එහෙනම් මේ ශරීරය වැටෙන්නේ කොයි පැත්තටද? ආ. ශරීරය වැටෙන්නේ මගේ පැත්තට. එහෙනම් මම එහෙනම් මේ ශරීරයට මම කියන්න පුළුවන්කම නැහැ. නේද? ඇත්තම දන්නේ නැහැ. පොඩ්ඩක් බලන්න විමසලා. විමසලා බලලා ඉක්මනට කියන්න මාත් එක. මොකද දැම්මම විමසන්න. මෙතන මොකක් හරි පැටලෙවිල්ලක් තියෙනවද කියලා බලා ගන්න ඕනේ. එහෙනම් දැන් අපිට තේරුණා මේකේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු ආදියෙන් හැදිලා තියෙන සියල්ලම ගොඩ වැටෙන්නේ ඒ කියන්නේ රූපී ගොඩවල් ටික දැන් ඔක්කොම බලාගෙන ගියාම කොහෙටද වැටෙන්නේ? මගේ ගොඩට. දැන් අරූපී දේවල් ටික තමයි ඉතුරු වෙන්නේ දැන්. ලෝකේ. මොනවද අරූපී දේවල් කියන්නේ? වේදනා, සංඥා, සංකාර, විඥාන. හරි. හොඳයි. දැන් මේ තෙරුවන් සරණ යන්න මේක කරන්නේ මම මේ. හරිද? බලමුකෝ තෙරුවන් සරණ යන හැටි මේක කරපුවාම. හොයලා බලමු. දැන් එකින් එක අරන් බලමු. වේදනා එන වේදනා මම මමද කියලා බලා ගන්න ඕනේ. ඔන්න දැන් කයේ ලොකු තුවාලයක් හැදිලා. හැදුනහම තුවාලේ හරියට රිදෙනවා. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මට කියනවා මගේ ශරීරයේ තියෙන තුවාල දැකලා ඕක කොච්චර ගණන් ගන්න දෙයක් නැහැ නේ. ඕක කොච්චර ගණන් ගන්න දෙයක් නැහැ කිව්වම අපි මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ? එයා දන්නේ නැහනේ මගේ වේදනාව. මොකක්ද ඒ කිව්වේ? මගේ වේදනාව දන්නේ මමනේ. මමට අයිති මගේ වේදනාව. එහෙනම් මගේ වේදනාව දන්නේ මමනේ කියලා. මම දන්න මගේ වේදනාව. ලොකු මානසික වේදනාවක් ඇති වෙලා ඉන්නවා. මානසික වේදනාවක් ඇති වෙලා ඉන්නලා කවුරු හරි කෙනෙක් ඔකොච්චර ගණන් ගන්න දෙයක් නැහැ නේ. ඒතකොට කියනවා ඔයා දන්නේ නැහැ මගේ වේදනාව. එහෙනම් වේදනා සුඛ දුක්ඛ අදුක්ඛ සුඛ කියලා තියෙන මේ නැත්නම් සැප දුක සැපත් නැති දුකක් නැති කියන සියලු වේදනා මොන පැත්තේද? ඒවා මගේ. එහෙනම් මම කියන කෙනාට අයිති මගේ වේදනා. මම කියන කෙනාට අයිති වේදනා. මගේ කියලා අපිට ඒක දැනෙනවා. ඒ කියන්නේ ඒක මමද? නෑ ඒක මම වෙන්නේ නෑ. එහෙනම් වේදනාවත් වැටුනේ කොහෙටද? මගේ කියන කොටට. හරි. ඊළඟට දැන් සංඥා. සංඥා කියන්නේ මොනවාද? හඳුනා ගැනීම. හඳුනා ගන්නවා කියන්නේ මොන හරි කියනකොට තේරුම් ගන්න අපිට එන සංඥාව. අල කියනකොට අල කියලා සංඥාවක් එනවා. අඹ කියනකොට අඹ කියලා සංඥාවක් එනවා නේද? හරි. එතකොට මම ද්‍රවිඩ භාෂාවෙන් ඇවිල්ලා බණ කිව්වා නම් ද්‍රවිඩ භාෂාව දන්නේ නැත්නම් ඒ සංඥා ටික එන්නේ නැහැ. වෛද්‍යවරයෙකුට තමයි ලෙඩෙක් ගැන ඒ ලැඩේ මොකද්ද කියන සංඥා වෙන්නේ. අනිත් අයට එනවද? නෑ. නේද? අපි ඉංග්‍රීසි භාෂාවෙන් යමක් කතා කරනකොට ඉංග්‍රීසි දන්නේ නැති අයට ඒ සංඥා එන්නේ නෑ. හරිද? එතකොට මෙන්න මේ අපිට තියෙන දැනුම සහ මතකය නේද සංඥා කියලා කියන්නේ. සංඥා විදියට එන්නේ අපිට තියෙන ඇත්තටම කියනවනම් මේ හඳුනාගන්නේ ඒවනේ අපි දන්න දේවල් සහ මතක තියෙන දේවල්. හරිද? වෛද්‍යවරයා තමන්ගේ ඔන්න ඔය තියෙන සංඥා ගොඩාක් තියෙනවා. එයාට ලෙඩ සංඥා ගොඩාක්. නේද? ලෙඩ ගැන සහ බෙහෙත් ගැන සංඥා තියෙනවා. සල්්‍ය කර්ම ගැන සංඥා තියෙනවා. ඒ ඔක්කොම සංඥා ටික එකට අරන් එයා මොකද්ද කියන්නේ? මගේ වෛද්‍ය උපාධිය කියන කියනවා. නැත්නම් මගේ දැනුම කියලා කියනවා. නේද? ඊළඟට ද්‍රවිඩ භාෂාව දන්න කෙනා කියනවා මගේ ද්‍රවිඩ දැනුම කියනවා. ඉංග්‍රීසි භාෂාව දන්න කෙනා කියනවා මගේ ඉංග්‍රීසි දැනුම කියලා. එහෙම නැත්නම් අපි කියනවා මගේ මතකය කියලා කියනවා. නේද? එතකොට සංඥා ඔක්කොටම අපි කතා කරන්නේ මම කියලාද මගේ කියලාද? හොඳට තේරෙනවද? සංඥා කියන්නේ හඳුනා ගන්න එක. එතකොට මගේ මතකය කියලා කියනවා අපි. මගේ දැනුම කියලා කියනවා. එහෙනම් මේ සංඥා ඔක්කොම මම කියන කෙනාට අයිති දැනුම. මම කියන කෙනාට අයිති හඳුනා ගැනීම. තේරෙනවද? එහෙනම් සංඥා කියන එක වැටෙන්නේ කොයි කොටද? මගේ කොටට මම කියන කොටට නෙවෙයි. හරිද? ඉක්මනට කතා කරන්න වෙනසක් එහෙම තියෙනවා නම් කාගේ හරි දැම්ම චුට්ටක් බය වුණා වගේ වුණාට. හරි. දැන් මොනවද ඊතුරු? සංකාර සහ විඥාන. සංකාර කියනකොට හිතේ ඇති වෙන සංස්කාරය ඔයතෙන්ට ගණන්නේ. ඒ කියන්නේ මොනවද? වේදනා සංඥා ඇරෙන්න ඉතිරි චෛතසික ධර්ම ආ දැන් ඒක අපිට තේරෙන්නේ නැහැ කියලා හිතමුකෝ අපි නේද? එහෙනම් මොනවද මෙහෙම මෙහෙම කියන්න පුළුවන් සංකාර කියනට අපි තේරුම් ගන්න ඕන හින්දා අම්මා කියලා කියනකොට මට එතන මම මේ පැත්තෙන් හයියෙන් අම්මා කියලා කිව්වොත් එහෙම ඔන්න කනට අමාරු ගානට කිව්වනම් එහෙම අන්න ඒ තමයි කනේ ඇති වෙන වේදනාවක් වෙන දුක් වේදනාවක් වෙන්නේ නේද එතකොට ඒකට අදාළ රූපය කියන්නේ ශබ්ද රූපය ඒකට අදාළ වේදනාව කියන්නේ දුක් වේදනාව මම සෞම්‍යව කිව්වනම් සැප වේදනාව. සංඥා කියන්නේ අම්මාව හඳුනා ගැනීම. ඔය තුනටම අයිති නැති තව එකක් වෙනවා අම්මා කියලා කියනකොට දැන් බලන්න දූරියන් කියලා කියනකොට කට්ටියකට ලොකු කැමැත්තක් ඇති වෙනවා කට්ටියකට ලොකු අකමැත්තක් ඇති වෙනවා. ආන්ගේ ඇති වෙන කැමැත්ත, අකමැත්ත, ප්‍රිය බව, අප්‍රිය බව, ගිජුකම්, කෑදරකම්, මසුරුකම් අන්න වගේ මේ හිතේ ඇති වෙන සැකසීම හරිද හිතේ ඇතිවෙන නොයෙකුත් ආකාරයට මේ හිත සැකසෙනවා අපි පාර යද්දිත් සැකසෙනවා රාගය දේශය අද මේ එක එක විදිහට මේක හැදෙනවා අන්න ඒ හැදෙනේවට කියනවා සංකාර කියලා හරිද එතකොට ආදරය කියන්නේ සංස්කාර කොට තරහ කියන්නේ සංස්කාර කොටට වෛරය කියන්නේ සංස්කාර කොටට හා දැන් ආදරය ගැන අපි කොහොමද කතා කරන්නේ මම ආදරය කියලාද මගේ ආදරය කියලාද එයා දන්නේ නෑ මගේ ආදරය කොච්චරද කියලා නේද මගේ තරහ කොච්චරද කියලා යා තේරුම් ගන්න බෑ මගේ වෛරය කොච්චරද කියලා දන්නේ නෑ එනම් ඔය කියන සංස්කාර පොදියම නේද වැටෙන්නේ කොහෙටද මම කියනකොටද මගේ කියනකොටද දැන් ඉතුරුනේ අහිංසක විඤ්ඥානය විතරයි විඤ්ඥානය කියලා කියන්නේ මෙන්න මේ ඇහේ ඇතිවන පෙනීමේ දැනීම කනේ ඇතිවන ඇසීමේ දැනීම චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියලා කියන නේද? ඇහි ඇතිවන පෙනීමේ දැනීම, කනේ ඇතිවන ඇසීමේ දැනීම, නාහේ ඇතිවන ආග්‍රහණයේ දැනීම, දිවේ ඇතිවන රස දැනීම, කයේ ඇතිවන සීත උෂ්ණාදිය දැනීම සහ මනසේ ඇතිවන දැනීම අර පහටම දැනෙන්නේ නැති දේවල් වගේක් දැනෙනවා. ඊරිසියාව දැනෙන්නේ කොහෙටද? ඊරිසියාව කියන්නේ සංස්කාරයක්. ඒක දැනෙන්නේ මනෝවිඤ්ඤාණයට. හරිද? ක්‍රෝධය කියන්නේ සංස්කාරයක්. ඒක දැනෙන විඥානය මනෝවිඥානය. හරිද? එහෙනම් විඥානයේ කොටස් 6කට බෙදුවා. හරි. දැන් මම අහලා තියෙන මේ අය කියනවා දැන් චක්කු විඥානය කියන්නේ ඇහි පෙනීමේ දැනීම නේද? ඒකට කියනවා මම අහලා තියෙනවා මගේ පෙනීමේ දැනීම අඩු වෙනවා. මගේ පෙනීමේ දැනීම අඩු වෙගෙන යන්නේ. මගේ ඇහිීමේ දැනීම අඩු වෙගෙන යන්නේ. නේද? එහෙනම් විඥානයත් කාගේද? මමගේ විඥානය. එහෙනම් ඒ කාට අයිති එකක්ද? මම කියන කෙනාට අයිති මගේ විඥානයයි. නේද? මොකද උනේ? දැන් අර ලයිස්තුව හදන්නයි හැදුවේ තණ්හාව අයින් කරන්න මං. දැන් මං අහනවා මේ ලෝකේ කොයි කෑල්ලද කොයි අංශුවද මම? දැන් මම මම කියලා මැරෙන්නම හදනවනේ අපි. මැරෙන්නම හදනවානේ මම කවුද කියලා දන්නේ නැතුව මම මෙහෙමයි මම මෙහෙමයි කියලා නේද ලොකු වැඩක් යනවා මෙතන දැන් කොයි කැලේද මම මොකෝ කිවිසුන් සද්දයක්වත් නැත්නම් <laughs> හ්ම් මම නෑ. දැන් මං ආපු ගමන් එහෙම කිව්වනම් එහෙම මෙතෙන්ට ඇවිල්ලා මේ මම නෑ කියලා මේ අත්ව මොකද කරන්නේ? හාමුදුරුව ආපු දවස් නම් හොඳට හිටියා. ඒ පාර නම් ටිකක් <laughs> ඒ පාර නම් ටිකක් ඔළුව නරක් වුණා වගේ කියලා. දැන් මොකද කියන්නේ? ඒතර කොහොමද අපි මේ ප්‍රශ්නේ විසඳගන්නේ? ඇත්තටම බලපුවම හැමදේම යමකට මම කියන කෙනාට අයිති මගේ දේවල්. නේද? දැන් දැන් බලපුවම ඔක්කොම මගේ දේවල් මිසක් මම කියන කෙනා හොයාගෙන හොයාගෙන යනකොට මොකද්ද මේ පැටලෙවිල්ල? <laughs> කී සැරයක් හිතන්නද මොනව කරලා හිතන්නද දැන් කොතනද වැරදුනේ අපිට? දැන් ආපු විග්‍රහය මොකුත් වැරදුනාද? නෑ ආපු විග්‍රහය මොකුත් වැරද්දා එහෙනම් මොකද්ද මේ මම කියන්නේ? මොන මන්ද පැහැදිලි කරනවා ඒක. හරි. ටෙලි නාට්‍යයක් බලනවා අපි. ටෙලි නාට්‍යයක් බලනකොට මේ ටෙලි නාට්‍යයේ තියෙන මේක ඇත්ත කතාවක් ඇසුරෙන් කියලා තියෙන්නේ. අන්තිමට දානවා නංගම් මනහකල්පිතයි කියලා. හරිද? ඕක මම දැක්කේ නැහැ. දකින්න නැතුව මම අර ඇඩ්‍රස් එකට හොයාගෙන යනවා. මොකද ඒ කට්ටිය හොඳයි මේක ඇත්ත කතාවේ කට්ටිය හොයාගන්න ඕන කියලා. හොයාගෙන හොයාගෙන ගියාම මට මොකද වෙන්නේ? හොයාගෙන ගියාට ඒක හම්බෙන්නේ නැහැ. හොයාගෙන ගියාට හම්බෙන්නේ නැහැ. ඇයි ඒක මනක්කල්පිතයි. මනක්කල්පිතයි කියන්නේ මොකද්ද? මනසේ ඇතිවෙච්ච කල්පනාවක් විතරයි. මනසේ ඇතිවෙච්ච කල්පනාවක් විතරයි. එහෙම කෙනෙක් එහෙම දෙයක් ඒ කියන්නේ ඇඩ්‍රස් එකට හොයාගෙන ගියාම මනසේ ඇතිවෙච්ච කල්පනාවක් ඇඩ්‍රස් එකට හොයාගෙන ගියාට එහෙමයි හොයාගන්න හම්බෙන්නේ අපිත් දැන් මම කියන ඇඩ්‍රස් එකට හොයාගෙන ගියා. හොයාගෙන ගියම නැහැ. එහෙනම් ඒක මොකද්ද? මනසේ ඇතිවෙච්ච කල්පනාවක් විතරයි. හරිද? මනසේ ඇතිවෙච්ච කල්පනාවක් විතරයි මම කියලා කියන්නේ. එහෙම එකක් නැහැ. තේරුණාද ලොකු වැරදීමක් තියෙනවා කියලා? නේද? මේ මේ වැරදීම තියාගෙන තමයි අපි හැම දේම කරගෙන යන්නේ. මේක තේරෙන්නේ නැතුව. මම කියලා ගන්න දෙයක් ඇත්තටම මේ ලෝකේ නැහැ. ඒ වුණාට මට මට හිතෙනවා මම කියලා දෙයක් තියෙනවාය කියලා. දැන් මම කියන කෙනා කෙරෙහි තියෙන තණ්හාව අයින් කරන්නේ කොහොමද දැන්? නැති දෙයක් කෙරෙහි තණ්හාව තියෙන්නේ. මේක උමතුවක්. මේක පිස්සුවක්. හරිද? ඇතර මම කියන්නේ පිස්සුවක් කියන්නේ මොකද්ද? දැන් මේ බලන්නකෝ. ඔන්න පිස්සු හැදිච්ච අය මොකද කරන්නේ? අර කවුරුවත් ඉස්සරහා නැහැ කිසිම කෙනෙක්. තනියම දේශපාලන කතාවක් කරනවා. හරි එයාගේ නිකන් නේද මූණේ තියෙන හැඟීමුත් මේ හරියට කට්ටියක් ඉස්සරහින බයිනවා වෙලාවකට ඉස්සරහින් අයට. නේද? ඒ වගේ ඒ වගේ නේද? නැති දේවල් තියෙනවා වාගේ එයාට දැනෙනවා. නැති දේවල් තියෙනවා වාගේ දැනෙනවා. නැති දේවල් තියෙනවා වාගේ දැනෙනවා නම් මොකද වැඩේ? පිස්සුද නැද්ද? පිස්සු. දැන් මම නැතුව මම කියලා එකක් නැහැ නැති නැති දෙයක් තියෙනවා වාගේ උපරිම වශයෙන් දැනෙනවා. ඒක හින්දා තමයි මාරාන්තික මාරාන්තිකයි මේ හැඟීම මම කියන හැඟීම. නේද? ඉතින් විමසන්න ඕනේ. ගොඩක් විමසන්න ඕනේ. මොකද්ද මේ හාමුදුරුවෝ කිව්වේ? හරි ගෙදර ගිහිලත් විමසන්න ඕනේ පස්සෙත් විමසන්න මොකද්ද මේ උන්වහන්සේ කිව්වේ මේකට ප්‍රතිවිරුද්ධව අපිට මොකුත් කතා කරන්න පුළුවන්කම ඇත්තේ නැහැ එහෙනම් දැන් තණ්හාව අයින් කරන්න එතන ප්‍රශ්නයක් තණ්හාව අයින් කරන්න දෙයක් නැහැ වගේ කමන්නේ ඕනේ අපි ජීවත් වෙමු කරලා ලයිස්තු ඔක්කොම වැඩනේ කොහෙටද මගේ කියන කොටයි ලයිස්තු ඔක්කොම වැඩනේ මම නැති වුණාට කමන්නේ මගේ ටික තියෙනවානේ ඒකනම් මගේ ටිකත් එක්ක ජීවත් වෙමු. එහෙනම් දැන් ඉතින් ලොකු ලයිස්තුව හදන්න වෙන්නේ මගේ ලයිස්තුව හදන්න වෙන්නේ. නේද? එහෙනම් දැන් මගේ ලයිස්තුව හදන්න යන්න. නේද? හා. දැන් යම් විදිහකින් මගේ ලයිස්තුව හදන්න ගිහිල්ලා මගේ නොවන කියන තැනට වැටුනොත් ඒවා මම වෙනවද? ඒක අපිට හොඳටම පැහැදිලි නේද? මම වෙන්නේ නැහැ කියලා. නැත්තම් හිතන්න පුළුවන් මම මගේ නෙවෙයි නම් ඒක මම වෙන්න පුළුවන් කියලා. ඒක කවදා මගේ නොවේ කියලා ඔප්පු වුණොත් ඒක මම වෙන්නේ නැහැ. කොහොම හරි කමන්නේ අපි මගේ ලයිස්තුව හදමු දැන්. හරිද? මේක හදාගන්න ගියාම අර ලෝකේ තියෙන ඔක්කොම ගන්න ඕනේ මේ ශරීරය ගත්තාම ඇති නැත්තම් වෙලා යනවා නේ. එතකොට අනිත් ඒවා තේරුම් ගන්න පුළුවන්. මේක තේරුම් කරවන්න මම හැමදාම ගන්න උදාහරණයක් ආයසරයක් ගන්නවා. ඔන්න කුලී නිවසක් තියෙනවා. මොකද මේක තේරුම් කරගන්න පහසු හින්දා. කුලී නිවසක් කුලී නිවසක ජීවත් වෙන කෙනෙකුට ඒ නිවස මගේ නිවස කියලා අදහසක් එහෙම එනවද? ඇයි ඒ? ආයක මගේ නෝනේ. එතකොට මාත් අහන්නේ මගේ නෝන්නේ මොකද කියලා තමයි. නේද? මගේ නොවෙන්නේ මොකද කියලා තමයි අහන්නේ. එතකොට අන්න හරි. කුලී නිවස කියන එක ඕන විදිහට තියාගන්න බැරිලු. නෑ පුළුවන්. පුටු කැමති තැන්වල තිබ්බ හැකි මේස කැමති තැන්වල තිබ්බ හැකි දොරවල් වැහිය හැකි දොරවල් ඇරිය හැකි උත්සවයක් ගත්ත හැකි මරණයක් ගත්ත හැකි ඕන එකක් කරන්න පුළුවන් ඒක. හැබැයි කරන්න බැරි දේවල් වගේක් තියෙනවා. අර ටික ඔක්කොම කරන්න පුළුවන් වුණාට කරන්න බැරි දේවල් වගේක් තියෙනවා. හදන්න බෑ ඒක, කඩන්න බෑ ඒක, නේද ලොකු කරන්න බෑ, පාට ගන්න බෑ, වෙන කෙනෙකුට දෙන්න බෑ, යන්න කිව්වොත් යන්න වෙනවා නේද? ආන්ගේ ලක්ෂණ තියෙන හින්දා කුලී නිවස ගැන අපිට කවදාක්වත් මගේ කියන හැඟීම ඇති වෙන්නෙම නෑ. බලෙන්වත් ඇති කරගන්න පුළුවන්ද? බලෙන්වත් බෑ. නේද? කවුරු හරි පුංචි පිහියක් අරගෙන ඇවිල්ලා බෙල්ලට තියලා කියනවා ඇති කරගන්නවා මේ ගේ ගැන මගේ කියලා හැඟීම නැත්තම් මරනවා කිව්වොත් ඒත් බෑ. එහෙමනම් කියන්නේ ඉන්නවා ඉන්නවා සති දෙකක් විතර මම නේද මේක මගේ කරගන්න නම් මං ගිහිල්ලා නේද හම්බ කරගෙන ඇවිල්ලා නේද? අරගෙන අයිතිකාරයාගෙන් ආන් එහෙම වුණොත් පුළුවන් මිසක් නැතුව මේක මගේ කියලා හැඳින්වීමක් එන්නේ නැහැ කුලී නිවස ගැන. එහෙනම් අන්න ඒ ලක්ෂණ තියෙනවා නම් යම් තැනක ඒවා මගේ වෙන්නේ නැහැ. හැබැයි කුලී නිවස මගේ නිවස කියන හැඟීම් එන අය ඉන්නවා. ඒ තමයි වැරදීමකින් වැරදීමක් වුණොත් නම් එනවා. මේ බලන්න. දෙමව්පියෝ දෙන්නා ලැජ්ජාව ඇති වෙයි කියලා දරුවන්ට කියලා නෑ අපි කුලියට ඉන්නේ කියලා. දරුවන්ගේ වහලා තියෙන්නේ. අන්න දරුවන්ට නම් මොකද දැන් අදහසක් එන්නේ? මේක මගේ නිවස කියලා. හැබැයි යාලට මගේ නිවස කියලා අදහසක් ආවා කියලා වැරදීමකින් වැරදීමක් හින්දා යම් දෙයක් කෙරෙහි මගේ නොවන දෙයක් කෙරෙහි. ඒක ඇත්තටම යාලගේ නෙවෙයිනේ. වැරදීමක් හින්දා වැරදි අවබෝධයක් හින්දා මගේ නොවන දෙයක් කෙරෙහි මගේ කියන හැඟීම ඇති වුණා කියලා ඒක මගේ වෙන්නේ නෑ. ඕන් ඉරක් ගහ ගන්න ඕන වාක්‍යයට. මොකද්ද කිව්වේ? වැරදීමක් හින්දා මගේ නොවන දෙයක් කෙරෙහි මගේ කියලා හැඟීමක් ඇති වුණා කියලා ඒක මගේ වෙන්නේ නෑ. ඒක හැමම තමයි. නේද? හරි. දැන් කුලී නිවසේ ඉන්න කෙනෙක්ගේ කතා කර කර ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා කුස්සියට ඇවිල්ලා කෙනෙක් කියනවා මේ කුස්සිය පොඩි වැඩි නේ කියලා. අයිතිකාරයාට මොකද්ද කියවෙන්නේ? කුලී නිවසේ ඉන්න කෙනාට මොකද්ද කියවෙන්නේ? මොනවා කරන්නද කරන්න දෙයක් නෑ මේක මම කුලියටන ඉන්නේ මේක මගෙන වෙන්නේ මගෙන වෙන්නේ. ගාල තියෙන පාට හොඳ නෑනේ කියනවා. එතකොට මොනවා කරන්නද කරන්න දෙයක් නෑනේ කියලා කියනවා. මොනවා කරන්නද ඉතින් කරන්න දෙයක් නෑ තියෙන විදියට ඉන්න වෙලා තියෙනවා. එහෙම කියවෙන්නේ මගේ එකක් ගැනද මගේ නෝන එකක් ගැනද. එහෙම කියවෙන්නේ පැහැදිලිව මගේ නෝන දෙයක් ගැන. අනිවාර්යද ওই වචන කියනකොට හොඳට හිතලා බලලා කියන්න ඕනේ. පස්සේ අමාරු වෙටෙන්න පුළුවන්. හරිද? කරන්න දෙයක් නැහැ. ඉතින් මොනවා කරන්නද? තියෙන විදිහට ඉන්න වෙලා තියෙන්නේ නේද? එහෙම කිය කියවෙන්නේ පැහැදිලිව මගේ පැහැදිලිව මගේ නෝන දේවල් ගැන නේද? හා. කණ්ණාඩියෙන් මුණ බැලුවද? ඔව්. කණ්ණාඩියෙන් මුණ බලපුවම මොකද හිතුනේ? හොඳයි කියලාද හිතුනේ? හොඳ මදි කියලාද හිතුනේ? මේක හොඳ මේක හොඳ මදි. මේක හොඳ මදි මේක හරියන්නේ නැහැ. එහෙමනේ හිතෙන්නේ නේ. මං ඉතින් අහනවා හොඳ මදි මූණ තියාගෙන ඉන්නේ ඇයි? හොඳ මදි මුණ තියාගෙන ඉන්නේ අයියද? මොකද්ද කියවෙන්නේ එතකොට අපිට? මොනවා කරන්නද ඉතින්? මොනවා කරන්නද? කරන්න දෙයක් නෑ. තියෙන විදියට තමයි. එහෙනම් මුණ මගේ කියන්න පුළුවන්ද? මෙච්චරකල් මූණට මම මගේ මූණ කියලා කිව්වනම් ඒක අර වැරදීමක් හින්දාද නැද්ද? හා. උස වැඩිනේ කියනවා කවුරු හරි. මොනවා කරන්නද? කළු වැඩිනේ කියනවා කවුරු හරි. සුදු වැඩිනේ කියනවා. මහත වැඩිනේ කියනවා. කෙට්ටු වැඩිනේ කියනවා. මේ ශරීරයේ ඕනම දෙයක් ගැන හිතුවොත් නේද? ඒක මට ඕන හැටියට තියෙන්නේ. එහෙනම් මේ ශරීරය වැටෙන්නේ මම කියන ගොඩට වැටුනෙත් නෑ මගේ කියන ගොඩට වැටුනෙත් නෑ දැන් කොහෙද වැටලා තියෙන්නේ අපච්චි ගිලාම වැටලා තියෙන දැන් කොහෙද නේද මේ ශරීරය වැටලා තියෙන්නේ කොහෙද එතකොට මගේ නොවන කියන ගොඩටයි ඒතකොට මේකත් මගේ නොවන ගොඩට නම් අනිත් ඒවා කොහොමත් කොහොමත් මගේ කියන ගොඩට දාගන්න ඒක මගේ ශරීරය ගැන විතරක් කතා කරමු කියලා එතකොට අනිත් ඒවා ටික කොහොමත් එහෙම තමයි දැගෙන ඔක්කෝ වැටුණ කොටද දැනට මගේ නොවනකොටට විරුද්ධ මත එක තම මේ කියන්නේ මේක වැරදි නත කියන්නේ <laughs> මේ ශරීරයවත් මගේ කියාගන්න බැයින එද දැම්මම අහන්නේ මම මේ විරුද්ධ මත තියෙනවද කියලා මොකද නැත්තං ඉස්සරහට යන්ට ඉස්සෙල්ලා ඒව හදාගෙන යනෙක් හොඳයි නිසද්දතාවයෙන් පෙනී යන්නේ විරුද්ධ මත නැති පාට. හොඳයි. දැන් එහෙමනම් අපි යනවා ඊළඟට ඉස්සෙල්ලා වගේම වේදනා සංඥා සංකාර විඥාන ඒවා නම් අනිවාර්යෙන් මගේ වෙන්න ඇති. දැන් ඉස්සෙල්ලා වගේම තුවාලයක් හැදිලා. හරි. මගේ දෙයක් නම් මට නේද? අර වචන කියවෙන්න විදියක් නැහැ. නේද? මොකද්ද? මොනවා කරන්නද කියලා. ඒ මොකද මොනවා කරන්නද කියලාන්න කියවෙන්නේ නැත්තේ ඇයි මොනවා හරි මට එක නවත්තන්න හරි පවත්තන්න හරි පුළුවන් නම් තමයි මගේ කියන්න පුළුවන්කම තියෙන්නේ. දැන් ඉස්සෙල්ලා වගේම කකුලේ තුවාලයක් ඇද්ද දැන් හරියට රිදෙනවා. කවුරු හරි ඇවිල්ලා කියනවා ඕක කොච්චර ගණන් ගන්න දෙයක් නැහැ නේ. ඕක කොච්චර ගණන් ගන්න දෙයක් නැහැ නේ කියලා කියනවා. කිව්වම මං කියනවා මගේ වේදනාව දන්නේ මන්නේ. හරි. ඔන්න දැන් ඒතර කියනවා ඔයාගේද වේදනාව. ඔව් මගේ වේදනාව දන්නේ මන්නේ. එතකොට එහා පැත්තේ ඉන්න කෙනා කියනවා ඔයාගේ නම් ඉතින් විඳින්න නැතුව ඉන්නකෝ. ඔයාගේ නම් ඔය වේදනාව විඳින්න නැතුව ඉන්න කියනවා. එතකොට මොකද්ද කියවෙන්නේ? මොනවා මොනවා කරන්නද රිදෙනවනේ. නේද? එතකොට මගේ නම් මට අඩු කරන්න, වැඩි කරන්න, පාලනය කරන්න, නවත්තන්න, පවත්තන්න පුළුවන්කම තියෙන්න ඕනේ. නේද? එහෙනම් දුක් වේදනා එනවා මානසික දුක් වේදනත් එහෙමද නැද්ද? එහෙනම් දුක් වේදනා කියන එන ඒවා එකක්වත් මට නවත්ත ගන්නවත් පවත්ත ගන්නවත් මොකක්වත් කරන්න බෑ. එහෙනම් ඒක මගේද? ආ එහෙනම් දුක් වේදනා මගේනේ සැප වේදනා නම් මගේ වෙන්න ඇති නේද? හා ඔන්න බලන්න කවුරු හරි කෙනෙක් අපි ගොඩාක් කැමති කෙනෙක් දකිනවා. දැක්කම අපිට සතුටක්ද නැද්ද? සැප වේදනාවක්. මං එයාට කියනවා යන් අපේ ගෙදර. දැන් ගෙදර එක්කන් ගියා. දැන් ඉතින් මොකද හැම වෙලේම ආ හින්දා දැන් සැප වේදනා හදාගත්තා. දැන් මොකද එතකොට අන්න සැප වේදනාව දැන් මට උනාට තියාගන්නයි මං හදන්නේ. මෙයා එක දවසක්ම හිටියා. දෙවෙනි දවසෙත් හිටියා. තුන්වෙනි දවසෙත් යන පාටක් නැහැ. හතරෙන් දවසෙත් යන පාට නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? වෙනස් කරගෙනද වෙනස් වෙලාද සැප වේදනාව? දැන් ඉස්සෙල්ලා එයා දකින්නකොට තිබ්බේ සැප වේදනාවක් දැන් දුක් වේදනාවක්. නේද? මොකද වැඩේ? ඒ වගේ අපි හිතමුකෝ මී අඹ කන්න හිතුණා. මී අඹ හින්දා මගේ දිවට මී අඹ මගේ දිවේ වැක් කරුණාම මට ඇති වෙන්නේ සැප වේදනාවක්. හරි. ගෙනාව අනුන්ගේ මී අඹ හිටන් ගෙනලා මොකද ධනයක් තියෙනවා බලයක් තියෙනවා. ඒක හින්දා ගෙනලා දැන් ගොඩ ගහගෙන එකක් කනවා සැප වේදනාව හැදෙනවා දෙකක් කන මට ඕන හැටියට තියාගන්න මේ සැප වේදනාව. දෙකක් කනවා සැප වේදනාව හැදෙනවා තුනක් කනවා හතරක් කනවා මොකද වෙන්නේ? ටික ටික ටික ටික එකම දිව එකම අඹ හැබැයි වේදනාව නම් අඩු වෙලා යනවා. දැන් හයක් විතර කාලා බැරි ගහිලා වගේ ඉන්නවා දැන්. නේද? ඉන්නකොට කවුරු හරි ආවිලා දඬුවමක් විදියට නේද පොල්ලකුත් අරගෙන කනවා තව එකක් කියලා නේද? නේද? <laughs> මොකද වෙන්නේ? දුක් වේදනා දැන් ඇති වෙන්නේ. එහෙනම් මේක මට ඕන විදිහට තියාගන්න පුළුවන්ද? මට ඕන විදිහට වෙනස් වෙනවද? මට ඕන විදිහට පවත්වා ගන්න පුළුවන්ද? කැමැති සැප පවත්ත ගන්නත් බෑ අකමැති සැප වේදනාව වෙනස් කරන්නත් බෑ ඒවා මට අයිතියක් නැතුව මගෙන් කිසිම අවසරයක් නැතුව මේ ශරීරයේ තැන් තැන් වල තැන් තැන් වල තැන් තැන් වල හැදිලා ඒවාම නැති වෙලා යනවා මිසක් මට ඕන හැටියට තියෙන එක නෙවෙයි නේද මොනවා කරන්නද එන එන දුක් වේදනා විඳින්න වෙනවා එන එන සැප වේදනා නවත්ත ගන්න හැදුවට නවත්ත ගන්න බෑ වචනේ පරිසමාප්ත අර්ථයෙන් එහෙනම් සැප වේදනා ගොඩම වැටෙන්නේ කොහෙටද මගේ කියන අයිතිය සහිතවද නැත්නම් වැටෙන්නේ මගේ නොවන කොටද? අන වේදනා ස්කන්ධය කොහෙද වැටෙන්නේ? මගේ නොවේ කියන කොටට. හරිද දන්නේ මගේ නම් පවත්ව ගන්න නවත්ව ගන්න පුළුවන් වෙන්න ඕනේ නේද? මගේ නම් මට ඕන හැටියටයි තියෙන්න ඕනේ. සංඥා කියන්නේ හඳුනා ගැනීම. හරි. මම දැන් ලයිස්තුවක් කියනවා. කියනකොට අපි දැම්මම පරීක්ෂා කරමු මේ වෙලාවෙන් පරීක්ෂා කරලා බලමු. මම ලයිස්තුවක් කියාගෙන යනවා. සංඥාව උතන ඇති වෙයි. පුළුවන් නම් නවත්තන්න, පුළුවන් නම් පවත්තන්න. ඔන්න මම දැන් අඹ කියනවා. හැදුනද නැද්ද? අන්නාසි, දිවුල්, කෙසෙල්, කොස්, දෙල්, කොළඹ කුරුණෑගල මොකද වෙන්නේ. ඔවක් කියනකොට කියනකොට කියනකොට කාට ඕන හැටියට ඔය පැත්ත තියෙනව දැන් හැදෙන්නේ. මේ මං කියන දේවල් වලට අනුව හැදෙනවා මිසක් ඔය පැත්තට ඕන හැටියට නවත්ත ගන්න හරි පවත්ත ගන්න හරි පුළුවන්ද? බලන්න ආයසරයක් පුළුවන්ද කියලා වුණා. අන්නාසි. මොකද වෙන්නේ? ඕන් සංඥාව ආවා. දූරියන්. හොඳ දැන් මම කියන කියන්නේ කොහේනවා? දැන් ඔහෙට පුළුවන්ද නවත්තන්න? ඔය පැත්තට ඒක නවත්ත ගන්න බෑ. අපි මෙහෙම මෙහෙම වටපිට බලනකොට එන එන එන එන සංඥාව මිසක්ක මේකේ හැදෙන්නේ ඒක මට ඕන විදිහට හැදෙන්නේ නෑ නේද මට නවත්තන්න බෑ මේ බලන්න මල ගෙදරක් වෙලා දවස් ගාණක් ගිහිලා දැන් ඉවරක් නැතුව මතක් වෙනවා පරණ ඒවා ඔක්කොම කවුරු හරි ඇවිල්ලා කියනවා දැන් ඉතින් අමතක කරලා දාන්න ඕවා වැඩක් නෑ කියලා මොකද හිතෙන්නේ අමතක කරන්න පුළුවන් නම් ඉතින් මම අමතක කරනවානේ නේද අමතක කරන්න උවමනාව තිබ්බත් සංඥා එනවද නැද්ද? කෝපේ දකින්නකොට පිඟාන දකින්නකොට කාපු බීපේවා නේද ඇඳපු ඒවා දකින්නකොට එනවා. කොච්චර දේවල් අමතක කරන්න උත්සාහ කරනවද ජීවිතේ? බැරුව දඟලනවද නැද්ද? මොකද කියන්නේ? නේද? එහෙනම් සංඥා කියන ඒවා මට ඕන වෙලාවට එනවද ඒ ඒ එන ඒවා නවත්තන්න බැරුව ඒ. හරි? ඕන වෙලාවට එනවද බලන්නකෝ. විභාගයක් කියලා කියන්නේ මොකද්ද? සංඥා පරීක්ෂණයක්. හරිද? ඇයි? අර ගිහිල්ලා අර ප්‍රශ්න පත්‍රයේ කියවනකොට මේ පැත්තට ඒකට හරියන සංඥාව එන්න ඕනේ. ඉතින් අපිත් මොකද කරන්නේ මේකට ලෑස්තිලා හොඳට කටපාඩම් තියාගෙන යනවා. දැන් අම්මටත් කියලා යනවා යාළුවන්ටත් කියලා මේ බලනවා මට මේ ඔක්කොම පාඩම්. සංඥා හොඳයිද? ගිහිල්ලා ලියන්න ගත්තාම මොකද උනේ? <laughs> ගෙන්න ගන්න ඕන වෙලාවෙ එන්නේ නේද? වෙලාවකට. ඊට පස්සේ විභාග ඉවර වෙච්ච ගමන් ආ මේන් ඇවිල්ලා. <laughs> නේද? එහෙනම් මේක ඕන වෙලාවට එන්නෙත් නෑ ඕන වෙලාවට යන්නෙත් නෑ සංඥා කියන්නේ මගේ වැඩක් නෙවෙයි ඒක මෙතන සිද්ධ වෙන වැඩක්. ඒක මෙතන සිද්ධ සිද්ධ වෙන එකක්. මේ මෙහෙන් වචනයක් එනකොට ඒකට අදාළ සංඥාව හේ උපදිනවා. නේද? ඉතින් මට නවත්තන්න පුළුවන්ද? නවත්තන්න බෑ. මොනව කරන්නද ඉතින්? නේද? නේද? එහෙම තමයි. එහෙනම් සංඥාව කියන එක මගේ ගොඩේද මගේ නෝන ගොඩේද? මම දන්නේ මන්නම් කිව්වේ නෑ උන් දැන් ඕක මන්නම් කිව්වේ නෑ මේ අයම කියන්නේ මගේ නෝන කියලා හරි හරි දැන් ඊළඟට යන සංස්කාර කියන එක මේකට පුංචි පරීක්ෂණයක් කරන්න ඕනේ සංස්කාර මගේද කියලා බලාගන්න මේ හැදෙන දේවල් සංස්කාර කියන්නේ ඊරිසියාව මගේ හිතේ හැදෙනවා ක්‍රෝධය හැදෙනවා වෛරය හැදෙනවා ඒවා සකස් වෙනවා ආන්ගේ සකස් වීම තේරුම් ගන්න පුංචි පරීක්ෂණයක් තියෙනවා කරන්න මම පොඩි මන්ත්‍රයක් කියනවා මන්තරය කියනකොට ඔය ශරීරවල මොකක් හරි වෙනසක් වෙයි. හරිද? මේක නම් හරි වැඩක් තමයි නේද? ඈ මේ අහගෙන ඉන්න ශරීරවල මොකක් හරි වෙනසක් වෙයි මන්තරයක් කියනවා. පුළුවන් නම් නවත්තන්න වෙනස් වෙන එක. කියන්නද බයද? නෑ බය නෑ. එහෙනම් මම දැන් මන්ත්‍රය කියන්නවා ශරීරයේ මොනවා හරි වෙනසක් වෙනවා නම් පුළුවන් නම් නවත්තන්න කියලා මම කියන්නේ. හරි? ඔන්න මන්තරේ. හොඳට පැහිච්ච අමු අඹ ගෙඩියක් ගන්නවා. අරගෙන මේකේ පොතු අරිනවා. මේකේ පොතු ඇරලා චූටි චූටි කෑලි වලට කපනවා. කපලා මේක පොල් කට්ටකට දාලා ලුණු දාලා මිරිස් දාලා කොටනවා. මොකද මන්ත්‍රය ඇහෙනකොට උනේ? <laughs> ශරීරය වෙනසක් වුණා. මොකද මෙහි අඹාචාරු මෙහෙනවද? නෑ. <laughs> අන්න බලන්න ආන් ඒ වගේ තමයි ඔය කයේ ඇති වෙන සංස්කාරයක් සැකසීමක්. නේද? කනට වචන ඇහෙනකොට කයේ සකස් වීමක් සිද්ධ වුණා. නවත්තන්න පුළුවන්කම නෑ. ඔය ඊට වගේ දසදහස් ගුණයක වේගයකින් මෙහෙම කරලා බලනකොට තරහ ඇති වෙනවා. ඊර්ෂ්‍යාව ඇති වෙනවා. ක්‍රෝධය ඇති වෙනවා. බලනකොට විතරක් නෙවෙයි ඇහෙන ෂණයේ එක එක විදිහට සකස් වෙනවා. නේද? හ්ම් සකස් වෙන ඒවා මට ඕන හැටියට නෙවෙයි. සකස් වෙන ඒවා මට ඕන හැටියට නෙවෙයි. ඒ සකස් වීමට මං කොච්චරනම් බැඳිලාද මෙතනමයි අල්ලගන්න ඕන වැඩියෙන්ම අල්ලගන්න ඕන තැන. හරිද? මේ සකස් වීම කියන එකට මම කොයි තරම්නම් අහු වෙලාද කියලා බලන්න පොඩ්ඩක් හිතලා. හ්ම්. ඔන්න අපි දකින වෙලාවකට හරි හදිසියේ ලහිලහියේ බෑග් මලුත් උස්සගෙන හැන්දෑවට කට්ටිය දුවනවා ගෙදර යන්න. බලනකොට මේ බසුත් යනවා මොකුත් නෑ පොද්දි ගැහිලා ඉන්නවා බලනකොට අර තිරයක් ඉස්සරහ කඩේක දාලා තියෙන. පොකුරු ගැහි ගැහි. හරියට කවුරු වගේද? මේ ලයිට් එකකට අහු වෙලා ඉන්න සත්තු වගේ කට්ටිය ඉන්න බලනකොට මේ ක්‍රිකට් මැච් එකක් යනවා වගේ. හරිද? මොකද උනේ? ඒක දැකලා සකස් වීමක් වුණා. අතේ තියෙන බර මතකත් නැහැ. නේද? ඈ ගෙදර යන්න පරක් වෙනවා කියලා මතකත් නැහැ. ආන් එහෙම සකස් වෙන සකස් වෙන පැත්තට ඇදෙන ගතියක් තියෙනවද නැද්ද රබර් බෝල් පොලේ ගැහුවා වගේ කවුරු හරි අපේ ඉස්සරහට ඇවිල්ලා ලොකුකම් කියවනවා ලොකුකම් මේ කන්දකට ඇහෙනකොට මොකද වෙන්නේ මේ පැත්තේ ඒ පැත්තේ ලොකුකම් හැදෙනවා ඊට පස්සේ එයත් කියනවා එයා කියනකොට අර පැත්තේ තවත් දැකලා තියෙන ලොකුකම් තරඟ ඒ එයාලා අහු වෙලා ඒ වැඩේට සුලියකට අහු වුණා වගේ. හරිද? ඒ එයාට කරන්න දෙයක් නැහැ. හරිද? බලන්න පොඩ්ඩක් මේ ශරීරය දිහා තරහ වෙන්න බෑ මාත් එක්ක මොකද මටත් එක්ක මේ කියන්නේ හරිද අපි ඔකෝම ඔකගේම தත්තේ ඔන්න රජයෙන් දඩුවන් දෙන රඩුවන් දුන්න කෙනෙක් ඉන්නවා යාට කියනවා මෙන්න මේ නැට්ටෝ ටිකක් මෙන්න මේ බෙරකාරය වගේක් ඉන්නවා ඔයා මෙතන ඉන්න ඕනේ හැබැයි ගහන ගහන පදයට නටන්න ඕනේ ඒක තමයි යාට දීලා තියෙන දඬුවම ගහන ගහන පදයට නටන්න ඕනේ කියලා දඬුවමක් දීලා දැන් බෙර ගහන අය ඉවරක් නැතුව එක එක පද ගැහුවොත් මොනව වේද? අර මනුස්සයා විනාසයි. නේද? අන්න ඒ වගේ බෙර සද්දේ නැත්තම් බෙරේ බෙර පදේ තමයි අපේ හිතට උපමා කරනවා. කයට උපමා කරනවා නැට්ටුවාට. ආ දැන් බලන්න මොකද වෙන්නේ කියලා. මගෙන් අවසරයක් නැතුවම නේද? මෙන්න මේ ශරීරයේ ඔන්න එකපාරටම තරහ පදේ වදිනවා ඇතුලේ. තරහපදේ ඇතුළෙන් වදිනකොට ඕකට වෙනම තියෙන වෙස්මුණක්. දාගන්න ඒ ඒ වන්නම නටන්න. මේ මූණ නෙවෙයි දැන් තියෙන මූණ නෙවෙයි නේද? ඒකේ ඇස් ලොකුයි. නේද? කන් රතුයි. දත් පූට්ටු. නේද? දත් මෙහෙම වෙලා. අත් අත් මිටි මොලෝ වෙනවා. නේද? ආම් බලන්න ඒකට එන මොකක් කියලාද කියන්න වෙන්නේ එතකොට තරහ තරහ පදයට නටන්නේ තරහ මොකද? තරහ වන්නම. <laughs> නටනවාද නැට වෙනවාද? නේද? එහෙනම් ඔන්න පදේ වැදුනොත් නැට වෙනවා. නේද? දැන් ඉතින් කියන්න ඕන ඊට පස්සේ නේද? ගෙදර කාට හරි නේද? ආ තරහා ගිල්ලා නම් කොහොමද අපි කියන්නේ ඊට පස්සේ? ආම් පදේ වැදිලා අරයට ආන් අර ශරීරේ නැට වෙනවා. ඒක එයාගේ වැඩක්ද එතකොට? නෑ ඒක එයාගේ වැඩක් නෙවෙයි. යාට පදේ වැදිලා. කරන්න දෙයක් නෑ. සමහර අයට ඊර්ෂ්‍යා පදේ වදිනවා. ඒ වැදුනහම කොහොමද? නේද කරන්න දෙයක් නැහැ කේලම් කියවෙනවා නේද එහාට මෙහාට දුවනවා නේද එක එක එක ඒවා කරනවා සමහර අයට රාග පදේ වදිනවා එතකොට කොහොමද මොනවා කරන්නද කණ්ණාඩි ළඟමයි 아무තු විදිහටයි කතා කරන්නේ 아무තු විදිහට ඇවිදින්නේ 아무තු විදිහට මේ මල කෝලන් ටික අපි හොඳට බලා ගන්න ඕනේ මේ ශරීර වලට වෙන දේ නේද? අය සංස්කාරයේ හැටි නේද? ඒක හැදෙනවා හදා ගන්නවා නෙවෙයි අතීත හේතු හේතු වෙලා හැදෙනවා. ආන්ගේ සංස්කාරය හැදුනහම එතන ඒ විදිහට මොකද වෙන්නේ? ඒකට අනුරූප ක්‍රියා එතනින් සිද්ධ වෙනවා. ඒක එයා කරගන්න දෙයක් නෙවෙයි. මොකද මම හොඳටම දන්නවා ඒක මගේ හිතේ එන සැකසීම් මං කරගන්න දෙයක් නෙවෙයි කියලා. අපි මේ hina වෙවි කතා කරාට පොඩි දෙයක්ද මේ කතා කරන්නේ? නේද? පුංචි දෙයක් නෙවෙයි නේද? හොඳයි. බලමු. එහෙනම් සංස්කාරය කියලා කියන්නේ මගේ ගොඩේද මගේ නෝන ගොඩේද මගේ නෝන ගොඩේ නන්නම් ඒද දැන් අමිත මහත්තයට අමාරුවෙන්න දැන් ලයිස්තු නෑ අඩු ඉද <laughs> අපිතේ මුද්‍රණය කරලා දෙන්නට වෙයි කියලා දැන් එහෙම ප්‍රශ්නයක් නෑ වගේ දැන් අන්තිමට මෙතනත් ඉතුරුනේ විඤ්ඥානයයි නේද විඤ්ඥානය ගැන බලන්ඩ කන ගැන හිත පුහමක හොයාගත් හැකි එක විඤ්ඥානයක් ගැන හිතමකු අපි යනවා බස් එකක. යනකොට බස් එකේ සද්දේ බොහෝමයි. ලංකාවේ කියලා හිතන්නකෝ. නේද? එතකොට ගෝලයක් කෑ ගහනවා. එන්ජිමත් සද්දේ ගෝලයක් කෑ ගහනවා. ඒ ඒ මදිවට ගුවන් විදුලියකුත් දාලා. ඒ මදිවට ළඟ පොඩි එකෙකුත් අඬනවා. ඒ මදිවට දෙන්නේ රණ්ඩු වෙනවා. ඒ මදිවට වෙලෙන් දෙකුත් ඇවිල්ලා. ඔය වගේ පරිසරයක ගමනක් ගිහලා ගෙදර આવොත් මොකද කියන්නේ අපි ඇවිල්ලා ගෙදර කට්ටියට? මට එපා වුණා කියනවා. මොකද එපා වුණේ කියලා අහපුවාම ඉතින් ධර්ම වචනයෙන්ම කියන්නේ මේ සෝත විඥාන වගේක් ඇති වුණා. <laughs> <laughs> සෝත විඥාන වගේක් ඇති වුණා කියනවා මං අකමැති විදිහට. නේද? හරි. දැන් ඒ අර පැත්තෙන් කියනවා ඉතින් අහන්න නැතුව ඉන්න තිබ්බේ. <laughs> නේද? මොකද්ද කියන්නේ? මොනවා මොනවා කරන්නද අහන්නේ නෙවෙයි ඇහෙනවා තේරුණාද ඉපදිච්ච දවසේ ඉඳලා අද වෙනකන් මේ වෙනකන් ඇහෙන ඔක්කොම අහන්න වෙලාද නැද්ද කනට යමක් ඇහෙන ඔක්කොම අහන්න වෙලා එකක්වත් නවත්ත ගන්න පුළුවන් කමක් නැහැ නේද එකක්වත් නවත්ත ගන්න පුළුවන් කමක් නැහැ ඇහැ ඇහැ දිගාරලා බලනකොට සැපයව බලන්න කියලා ඕ නැතිවත් පේනවා නේද ඊළඟට නාසයට මං අකමැතිම ගඳ එනවා. ශරීරයට මං අකමැතිම පහස එනවා. හිතට මං අකමැතිම නේ සිතුවිලි ඇවිල්ලා ඒවා මට දැනෙනවා. එකක්වත් ෆිල්ටර් කරලා ගන්න බෑ. ඕන නැතිව පැත්තකින් ඉන්න ඕන ඒවා මට එන්න කියලා. එහෙනම් මේ විඥාණය මට බලහත්කාරකම් කරනවා. නේද? මගේ කියලා කියන මේ ශරීරය හරි මොකක් හරි එක්කට මම මගේ කියලා කිව්වනම් මේ විඥාණය එහෙම කොහොමද වැඩ කරන්නේ? හිතුවක්කාර විදිහට කරන්නේ ඒක. මාව යට කරගෙන මාව පෙරලගෙන මගේ බල සීමාව නේද බිඳගෙන විඥානය සකස් වෙනවද නැද්ද? එහෙනම් ඒක මගේ වැඩක්ද? අපච්චි නෑ මගේ නම් වැඩක් නෙවෙයි. දැන් මොකද උනේ? දැන් මගේ ලිස්ට් එකේ මොනවද ඉතුරුනේ? මගේ ලයිස්ට්ුවේ දැන් මොනවද ඉතුරුනේ? මේ ඇත්තමද කියන්නේ? මොකද බය වුණා වගේ වුණේ. මේ පාර එහෙම කිව්වට hina වෙන්නෙත් නැහැ. මේ පාර hina වෙන්නෙම නැහැ මට පේන්නේ. hina වෙන්නේ නැහැ නෙවෙයි hina වෙන්න බැරි වුණා නේද? මොකද මේ වෙච්ච වින්නහිය. මුළු ජීවිතේම මම මගේ කියලා මහා මහා දුකක් විඳිනවා. නේද? එතකොට මොනවට දේ විඳින්නේ? ඔය මං කියපු එකක්ද? මේ ඇත්තෝක කියනවා මං අහලා තිනෝට කලින්. අද මහා තුස්කින් භූත වෙලා වගේ ඕක ඇහුවට මේ අයෝක කියන මං අහලා තිනවා. රූපය මම නෙවෙයි මගේ නෙවෙයි. වේදනාව මම නෙවෙයි මගේ නෙවෙයි. සංඥාව මම නෙවෙයි මගේ නෙවෙයි. නේද? තව එක්කුත් දාලා කියන මගේ ආත්මයත් නෙවෙයි කියලා. සංකාර මම නෙවෙයි මගේ නෙවෙයි. විඥාන මම නෙවෙයි මගේ නෙවෙයි කියලා කොච්චර කියලා තියෙනවද? නේද? එහෙනම් ඒ කීම විතරක් වැඩක්ද? එතකොට දැන් අපිට තේරෙන්න ඕන මොකක් හරි වැරදීමක් වෙලා මෙතන. නේද? අපි කොච්චර දුක් විඳිනවද? කොච්චර කැපකිරීම කරනවද? කොච්චර දේවල් කරනවද? නමුත් නැති දෙයකටයි කරන්නේ. මෙන්න මේ අසරණකම අපේ තියෙන බුදුරජාන් වහන්සේ දැක්ක විදිහ. නේද? කොහොමද බලන්න? මිරිගුව පස්සේ යන මුව වගේ කියලා අපිට කිව්වා. නේද? අපි ඒක තේරුම් ගත්තේ නැහැ. ඇයි මිරිඟුව පස්සේ යන මුව වගේ කියලා අපිට කිව්වේ? මුව දුවනවා තමයි මහා වේගෙන්. මිරිඟුව දැකලා දුවන්නේ. මිරිඟුවේ වතුර තියනවද? නැහැ. එතෙන්ට දුවලා ගිහින් බලනකොට එතන නැහැ. ආයෙ තව ඈත තියෙනවා පේනවා. එතෙන්ට දුවලා ගිහිල්ලා බලනකොට තව ඈත තියෙනවා පේනවා. නේද? අපිට හිතෙනවා අනේ මේ සත්තු දුවන දිවිල්ලට අන්තිමට වතුර පොදක් හරි මේ සත්වයාට හම්බෙනවා නම් දුවලා දුවලා මේ මුවාට පොදක් හරි හම්බෙනවා නම් ඔහොම දිව්වට කමක් වතුර පොදක් හරි හම්බෙනවා නම් දිව්වට කමක් නැහැ. පොදක්වත් නැති වෙනවා මේ සත්වයාට දුවලා දුවලා හෙම්බත් වෙලා හෙම්බත් වෙලා නේද? මැරිලා වැටෙන මට්ටමට එනවා. මම මගේ කියලා අපි ඉවරක් නැති දිවිල්ලක් දුවනවා. නේද? තියෙන දෙයක් එක්ක දුවන්නේ. කවුරු වගේද එතකොට? අන්න අර්ථය හොඳට තේරෙන මිරිඟුව පස්සේ දුවන මෝ වගේ කියලා කියන්නේ මම මගේ කරගන්න බැරි දේවල් අපිට මම මගේ කියලා දැනෙනවා. දැනিলা ඒවා පිටිපස්සේ මහා වේගෙන් දුවනවා. දැන් අපිට හිතා ගන්න පුළුවන් නේද බුදුරජාණන් වහන්සේට සරියුත් මහරහතන් වහන්සේට මහා කාශ්‍යප මහරහතන් වහන්සේට නේද අපි ගැන තිබ්බ කරුණාව කොච්චරද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේට කැලෙන් එළියට වඩින්න පාංශු කුල සිව දැන් අතහරින්න කියලා මේ නිවන් දැකලා ඉන්න කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහා මහා කාශ්‍යපය දැන් ඉතින් ඔය මේ ශරීරය වැහැරිලා ගිහිල්ලා මේක අතහරින්න කියලා. නෑ. කැලේ අතහැරියේ නෑ. දූතාංග අතහැරියේ නෑ. ඇයි අනාගතයේ බිහි වෙන මල්ලිලාට මං ආදර්ශ සම්පන්න වෙන්න ඕනේ මේ ශාසනයේ. කවුරු ගැනද මල්ලිලා කියලා කිව්වේ? මං ගැන. අපි ගැන මහා සංඝරත්නය ගැන. නේද? ඉදිරියේ බිහි වෙන අයට ආදර්ශ වෙන්න ඕනේ. ඇයි ඒ මේ ව්‍යසනයෙන් බේරගන්න කළ හැකි සියලු දේ කරා මිරිගුව පස්සේ දුවන ගතිය අයින් කරගන්න කළ හැකි සියල්ල සිද්ධ කළා. මේක අපි තේරුම් ගන්න නැතුව අපි මහා වේගයෙන් ඉවරක් නැතුව මම මගේ ලැබෙයි කියලා දුවනවා. අන්තිමට දැක්කද මලමිනි පස්සේ පන්නන පැන්නිල්ල. දාලා යන්ට එපෝ මාත් එනවූ නේද පාලට පයිනූ කියලා මොකද. එදා තමයි තේරුණේ වැඩේ මේක මගේ කොට ගන්න බෑ කියලා. ඉතින් විලාපේ තියෙනවා. නේද? මෙන්න මේ විලාප තියන්න වෙලා තියෙන්නේ ශෝක පරිදේව ඇති වෙන්නේ මෙන්න මේවා ගැන තියෙන තණ්හාව. කමන් නෑ තණ්හාව ඇති වුණා නම් යමක් කෙරෙහි ඇත්තටම තියෙන දෙයක් කෙරෙහි නම්. තියෙන දෙයක් කෙරෙහි නම් තණ්හාව ඇති වුණාට කමක් නෑ ඇත්තටම. නැති දෙයක් කෙරෙහි අපිට තණ්හාව ඇති වෙලා තියෙන්නේ. හරිද? දැන් හොඳට තේරෙන්න ඕනේ තණ්හාව ඇති වෙලා තියෙන්නේ නොදන්නාකමක් හින්දාද නැද්ද? මොකක් ගැන නොදන්නාකම හින්දාද? ලෝකය ගැන නොදන්නාකම හින්දා. ලෝකේ බුදුරජාන් වහන්සේ කොටස් පහකට බෙදුවා එක තැනකදී. අපි කතා කරේ මේ පහ ගැන. මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒවට කියනවා පංච උපාදානස් කන්ද කියලා. එහෙනම් මේ දුක් විඳින්නේ අපේ సంతාණයෙන් පංච උපාදානස් කන්දේහි ඇත්ත తত্ত্বය නොදන්නාකම හින්දා. පංචුපාදානස්කන්දේ ඇත්ත නොදන්නාකමට කියනවා අවිද්‍යාව කියලා. හරිද ආංහෙනම් තන්නාවට හේතුවක් අහුුණා. මොකදද නොදන්නාකම නොදන්නාකම නොදන්නාකම තන්හාාවට හේතුවයි. හරිද අපි දන්නේ නැතුවයි පංචුපාදානස්කන්දී ඇත්ත තත්ත්වය දන්නේ නැති හින්දයි අපිට මේ නෙද මෙන්න මේ තන්හාාව ඇති වෙලා තියෙන්නේ. එහෙනම් පංච උපාදානස්කන්ධයේ ඇත්ත తත්වය ගැන තව චුට්ටක් කතා කරන්න වෙයි. නේද? බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා දේශනා කරලා තියෙනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. අපෙන් ඇහුවොත් අපි මොකක් කියයිද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන්නේ සංක්ෂිප්ත වශයෙන්ම සම්පූර්ණයෙන්ම පංච උපාදානස්කන්ධය දුකක් කියලා. අපෙන් කවුරු හරි ඇහුවොත් මේ පංච උපාදානස්කන්ධයම කොහොමද කියලා හැවොත් මොනවා කියයිද? සංකිට්තේන පංච උපාදානස්කන්ධා සුඛා කියලා කියනවා. ඒක බොහොම සැපයි කියලා. නේද? එන්න ඒක මොකද්ද? ඇයි එහෙම අපි කියන්නේ? මේ බලන්න හොඳට තේරුම් ගන්න ඕන මම මේ කියන දේ. හරිද? තේරුම් ගන්නවා විතරක් නෙවෙයි විරුද්ධ නම් කතා කරන්න ඕනේ. ඔව් ආයෙ කියනවා දැන්. හරිද? විරුද්ධ නම් කතා කරන්න ඕක හරියන්නේ නැත්නම් කතා කරන්න ඕනේ. හරි. අපි මෙහෙම හිතමු. කවුරු හරි ඉන්නවා අසත්පුරුෂ පුද්ගලයෙක්. ඊතා අසත්පුරුෂ පුද්ගලයෙක් ඉන්නවා කොතන හරි. එයා පැහැදිලිවම අසත්පුරුෂයෙක්. හරිද? ලෝකයේ සම්මත වශයෙන් අසත්පුරුෂයෙක්. දැන් මේ අසත්පුරුෂයා දැක්කහම කෙනෙක්ගේ හිතක ඇත්තටම ඇතිවෙන්න ඕනේ සතුටක්ද කලකිරීමක්ද? කලකිරීමක් ඇතිවෙන්න ඕනේ. ඒක තමයි ආදානය සහ ප්‍රතිදානය. ඉන්පුට් එක අසත්පුරුෂ කෙනා නේද? අවුට්පුට් එක කලකිරීම. හරිද? එහෙම නේද වෙන්න ඕනේ? එහෙමනම් තමයි මේක හරි කියලා කියන්න පුළුවන් වෙන්නේ. දැන් මම දන්නේ මෙයා අසත්පුරුෂයෙක් කියලා. මම දන්නේ නැහැ මෙයා අසත්පුරුෂයෙක් කියලා. මම දන්නේ නැත්තම් මෙයා අසත්පුරුෂයෙක් කියලා මං හිතාගෙන ඉන්නේ මගේ දැනුමේ හැටියට මෙයා සත්පුරුෂයෙක් කියලා. ඒක වැරදීමක්. ඒක වැරදීමක්. හරිද? අන්න ඒ වැරදීම හින්දා මම ඒ අසත්පුරුෂයව දැන් දකිනවා. හරිද? එහෙනම් දැන් ඉන්පුට් එක අසත්පුරුෂ. මම ඒක තේරුම් ගන්නේ අන්න සත්පුරුෂ කියලා. මොකද මගේ මැෂින් එකේ පොඩි වැරද්දක්. දන්නේ නෑ ඒ ගැන. ආන් දන්නේ නැතිකම හේතු වුණා. අවිද්‍යාව හේතු වුණා. ඇහැට පේන එකට අවිද්‍යාව හේතු වුණා. අවිද්‍යාව මිශ්‍ර වුණා. මිශ්‍ර වෙනකොට හරියට නිකන් පරිගණකයකට වෛරස් ගියා වගේ. වෛරස් ගිහිල්ලා වගේ. නේද? මොකද උත්තරේ එන්නේ වෙන එකක් දැන්. මොකද? උත්තරේ කියන්නේ අවුට්පුට් එක මොකද්ද? සතුටක්. අසත්පුරුෂයා දැක සතුට උපදිනවා මෙන්න. නේද? එහෙනම් ඒ සතුට සතුටක් නෙවෙයිද? ඒ සතුට සතුටක් නෙවෙයිද? ඒක පැහැදිලි සතුටක් ආයති. මොකද මම හිතන්නේ සත්පුරුෂයෙක් කියලා. හැබැයි ඒ සතුට අනිවාර්ය දුකකට හේතු වෙනවද නැද්ද? ඇයි? කොයි වෙලාවේ හරි මන් තේරුම් ගන්නවා මෙයා අසත්පුරුෂයෙක් කියලා. හරිද? එහෙම නේද? ඒක දුකට හේතු වෙනවා. එහෙනම් වැරදීමක් හින්දා සතුටක් විඳිනවා නම් ඒක දුකට හේතු වෙනවාමයි. හරිද? දැන් පංච උපාදානස්කන්ධය පිළිබඳ වැරදීමක් හින්දා අපිට ඒක පිළිබඳ සතුට ඇති වෙනවා. ඒකේ ඇත්ත తত্ত্বය දන්නේ නැති හින්දා. ඒකේ ඇත්ත తত্ত্বය තමයි හැම වෙලේම ඒක වෙනස් වෙනවා. හැම වෙලේම ඒක මට ඕන හැටියට වෙනස් වෙන්නේ නැහැ. අන්න අසත්පුරුෂයාගේ ලක්ෂණය. අසත්පුරුෂයා හැම වෙලේම වෙනස් වෙනවා. එයා ඕන වෙන්නේ මට ඕන විදියට නෙවෙයි, එයාට ඕන හැටියට. නේද? මේ හොඳට ඉන්න අයව මරලා දානවා. මේ ස්වභාව ධර්මයේ එහෙමද නැද්ද? නේද? විවාහ වෙලා මාසෙයි මරනවා. විවාහ වෙලා විවාහ වෙලා කාර් එක යන ගම මැරෙනවා. නේද? එතකොට මේ හැම එකක්ම එහෙමයි. එහෙනම් මේ ස්වභාව ධර්මයේ තියෙන්නේ අසත්පුරුෂ ලක්ෂණයක් තියෙනවා මොකද්ද? අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. නේද? ඒක මට ඕන හැටියට නෙවෙයි තියෙන්නේ. ආන් ඒ පංච උපාදානස්කන්ධයේ තියෙන අන්න ඒ ලක්ෂණය අපි දන්නේ හඳුනගෙන නැහැ. වැරදීමක් හින්දා සතුටක් ඇති වෙනවා. හරියට අසත්පුරුෂයා දැකලා අසත්පුරුෂයා දැකලා සතුට උපදිනවා වාගේ. පංච උපාදානස්කන්ධය ගැන තියෙන නොදන්නාකම හින්දා මට පංච උපාදානස්කන්ධය පිළිබඳ සතුට උපදිනවා. එහෙනම් ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කරේ මේ ලෝකේ ආස්වාදයක් තියෙනවා ආස්වාදයක් තියෙනවා. ආසාදේ තියෙන්නේ වැරදීම මිශ්‍ර වුණොත් නේද? අවිද්‍යාව මගේ හිතට වැටුනොත් මට මේ පංච උපාදානස්කන්ධය සැපයි කියලා දැනෙන්නේ. එහෙනම් මම මේ ලෝකේ සතුටුයි කියලා දැනෙන හැම එකක්ම වැරදීමක්. ඇයි රහතන් වහන්සේලා බුදුරජාන් වහන්සේලා මේ පංච උපාදානස්කන්ධය දුකයි කියලා දේශනා කරා. මට මේක මගේ සංඥා වැරදිලා. මගේ උපකරණය වැරදි විදිහටයි ක්‍රියා කරන්න. ඒකට කියනවා ධර්මයේ කියනවා සංඥා විපල්ලාසය කියලා. හරිද? සංඥාව වැරදිලා. දුක් සංඥා ආයුතු තැන මට එන්නේ සැප සංඥා. මොකද්ද වැරදීම? නොදැනීම. නොදැනීම පින්වත්නි මේ ශරීරයේ ඉපදෙන සැප දුක වෙනස් කරනවා. මේ හිත මේ හිත මේ ශරීරයේ උපදින සැප දුක වෙනස් කරන හැටි මේ බලන්න පොඩ්ඩක්. කවුරු හරි කෙනෙක් අපේ ශරීරයේ මේ වගේ සෞම්‍ය ස්පර්ශ කරොත් මොන වේදනාවක් දෙන්නේ? සැප වේදනාවක් නේද? හැබැයි ස්පර්ශ කරපු කෙනා මං අකමැතිම කෙනෙක් නා. ආන් අර සැප දුක පෙරළුණාද නැද්ද අනිත් පැත්තට දැන්? ආ එහෙනම් අපේ මනසේ තියෙන ස්වභාවය මේ සැප දුක මාරු කරනවද නැද්ද? නේද? කවුරු හරි ඇඟිල්ලෙන් ඇන්නොත් ඇති වෙන්නේ සැපද දුකද්ද? දුක් වේදනාවක්. ඇන්නේ කැමතිම කෙනෙක් නා. නේද? ආ දැන් තේරෙනවා වැඩේ. එහෙනම් අවිද්‍යාව කියන එක අර කැමැත්ත මිශ්‍ර වෙච්ච හින්දා දුක මොකද උනේ? අනිත් පැත්ත පෙරළුණා. අකමැත්ත මිශ්‍ර වෙච්ච හින්දා සැප මොකද උනේ? අනිත් පැත්ත පෙරළුණා. නේද? අපේ මේ ශරීරයේ නිෂ්පාදනය වෙනස් වෙන හැටි බලන්න. නේද? මේකේ හැදෙන ඒවා මන් දන්නේ මෙච්චර වෙනසක් වෙනවා කියලා මේකේ. මේ ඔක්කොම උඩු යටිකුරු වෙනවා. අවිද්‍යාව කියන එක මිශ්‍ර වෙච්ච ගමන් දුක් ඇති විය යුතු තැන, කලකිරීම ඇති විය යුතු තැන, අතහැරීම ඇති විය යුතු තැන මොනවද වෙන්නේ? දුක් වෙනුවට සතුට එනවා. කලකිරීම වෙනුවට ඇලීම් නොඇලීම් වෙනුවට ඇලීම් වෙනවා. නේද? අතහැරීම වෙනුවට අල්ලා ගැනීම වෙනවා. මේ ලෝකෙ වස්තු අල්ල ගන්නවා. මේ ඔක්කෝම එතකොට වෙන්නේ මට මේ පංචුපාදානස්කන්දය ගැන තියෙන නොදන්නාකම නිසයි. නොදන්නාකම නිසයි. මෙන්න මේ පංචුපාදානස්කන්දය පිළිබඳ දැන ගැනීම කොයි තරන්නම් වටිනව දෙෙනවා. සසර යන්නේ ඔන්න ටික දන්නේ නැති හින්දා. මරාගන්නේ ඇනකොටාගන්නේ ගහගන්නේ කේලං කියාගන්නේ නේද රිදෝගන්නේ ඔක්කෝම ඔන්න ටික දන්නේ නැති හින්දා ඒකේ තියෙන යථාභූත ස්වરૂපය දන්නේ නැති හින්දා. එතකොට දුක් විඳින්නේ ඒක හින්දා. මේක දැනගත්තා කියලා අපි ගිහි ජීවිතේ දරුවන් අතහැරලා දානවද? සහෝදරයෝ අතහැරලා දානවද? ඇතුලේ රිදීම විතරයි අයින් වෙන්නේ. ඇයි මේවා මගේ කොට ගන්න බෑ කියලා හොඳටම දැනගෙන ජීවත් වෙන හින්දා රිදීම විතරක් අයින් වෙනවා. මේ බලන්න. ඕවා දැනගත්ත කෙනෙක්ගේ ජීවිතයේ සංඥා කොච්චර වෙනස් වෙලාද කියලා. උදාහරණකින් අපි කතා කරමු එහෙම ජීවත් වෙන්න පුළුවන් බැයිද කියලා තේරුම් ගන්න. අව්වයි වැස්සයි එකතු වෙලා හැදිච්ච ලස්සන දේ දුන්නත් දකින්න. මේ යම් ප්‍රමාණයකට තේරුම් ගත කෙනෙක් ගැන කියන්නේ. දේ දුන්න දැක්කහම මට ඇති වෙන අදහස මොකද්ද? සතුටක්. දැන් මම පොඩ්ඩක්වත් මගේ හිතට කල්පනාවක් එනවද? දරුවෝ වෙනකම් මම මේ දේ දුන්න කොහොම හරි තියාගන්නවාමයි කියලා. ඇයි ඒ? මං හොඳටම දන්නවා මං හොඳටම දන්නවා මේක තියාගන්න බෑ මේක මගේ කියලා මගේ වගේ තියාගන්න බෑ මේක හැදෙන එක මට පවත්තන්නත් බෑ හැදෙන එක කොහොමද මං ඒක දන්නේ පුංචි කාලේ නම් මං අඬන්න ඇති දේ දුන්න තියාගන්න ඕනේ කියලා. එතකොට මට කවුරු හරි කියලා දෙනවා. කියලා දුන්නාට පස්සේ මම ඒක භාවිතාවට ගන්නවා. දේ දුණු දකින්නකොටත් දේ දුණු ගැන අහනකොටත් නේද? ආන් ඒ හැම වෙලාවක මම ඒක තේරුම් ගන්නවා. ආන් එහෙම තේරුම් ගත්ත හින්දා දැන් මම ඒක හොඳටම දන්නවා මට තියාගන්න බෑ කියලා. මට ඕන හැටියට මගේ කියලා ගන්න බෑ. මොකද ඒක නවත්තන්නත් බෑ. පවත්තන්නත් බෑ. හරියට මගේ ශරීරය වගේ. අන්න එතකොට බලන්න කිසිම විදිහකින් දේ දුන්න මට ඕන හැටියට තියාගන්න ඕනේ මට ඕන කාලයක් තියාගන්න ඕනේ කියලා මට අදහසක් එන්නෙම නැහැ. නේද? හැබැයි මම දේ දුන්න දැකලා දේ දුන්න සතුටු වුණා. හොඳයි. මුළු ලෝකයම ওই ලක්ෂණය තියනවද නැද්ද? දැන් අපි කතා කරා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන සියල්ලෙහි මට ඕන හැටියට තියාගන්නත් බෑ. මට ඕන හැටියට පවත්ත ගණ්ඩත් බෑ නවත්ත ගණ්ඩත් බැරි ලක්ෂණය තියෙනවද නැද්ද. ආං ඒක තමන්ගේ තුළින් දැකගත්ත කෙනා පින්නත්න්නේ ඔන්න මොකද වෙන්නේ අන්න එයාට මුළු ලෝකෙම දැනෙන දේ දුන්න වගේ. ආය පෑවුවොත් හොඳයි. ආය පෑවුවොත් බලාගන්නවා. ඔන්න කාගේහරි පැත්තකින් ආදරයක් ලැබෙනවා තමන්ට. හුඟක් වෙලාට වෙන්නේ මොකද ඔය ආදරය ගැන හිතෙන්නේ කොහොමද? මටම හම්බෙච්ච එක ආයෙනම් කොහෙන්වත් හම්බෙන්නේ නැහැ නේද මගේමයි කියලා හිතෙනවා. දැන් ආදරය දැනෙන්නේ දේ දුන්නා වගේ. හරිද? පංච උපාදානස්කන්ධේ වරදවා ගන්න නැති කෙනාට ආදරය දැනෙන්නේ මොකක් වගේද? දැන් නම් පායලා. කොච්චර වෙලා තියෙයිද? දන්නේ නැහැ. ආ පායපු වෙලාවේ සතුටුයි. හරිද? පායපු වෙලාවේ සතුටුයි. මොකද්ද තියෙන අදහස? ආය හැදුනොත් සතුට වෙනවා. එච්චරයි. බැඳෙයිද එතකොට? ඇලෙයිද එතකොට? නේද? මේ ජීවිතේට කොච්චර එකතු කරගන්න පුළුවන්ද ඔක? ජීවිතයේ තියෙන හැම තැනකම ඔන්න ඔය දේ දුන්නේ ලක්ෂණය තියනවද නැද්ද? නේද? ඔය තමයි සෝවාන් පලස්ත පුද්ගලයෙක්ගේ ස්වභාවය. හරිද? එයාට මේ ලෝකේ පවත්ත ගන්න, නවත්ත ගන්න බැරි බව එයා හොඳටම අවබෝධ කරගෙන තියෙනවා. බලන්ඩේ ජීවිතය මොන තරං සුවදායකද කියලා පොඩ්ඩ. හරි. මට හම්බෙනවා මං කැමතිම වෑන්ජල තියෙන බද්ගිරි දෙක තුනක්. දවාලක කියල තඩු. දැන් දෙකක්ම කනවා දැන් කණ්ඩ බෑ. තව දෙකත් තියෙනවා මොකද කරන්න බෑගෙකුත් තියෙන මගේ ඇති මොකද කරන්න. කහවුරුවක්වත් එන්ඩ කලින් ඇයි දාගත්ත බෑගගේ කවුරුහරි ඇවිල්ලා කියනවා ඔය දුන්න බත් තව විනාඩි 45ක්වත් පැය භාගයක්වත් තියාගන්න බෑ ඔය උදේ උපයව කියලා. ආන් දැන් මම දැනගත්තේ මොකද්ද? දැන් ඉස්සෙල්ලා මට හරි ලොකු මසුරුකමක් තිබුණා. නේද? වෙන කාටවත් දෙන්නේ නැහැ මසුරුකම කියන හැඟීම තමයි වෙන කාටවත් දෙන්නේ නැහැ වෙන කාටවත් අයිති වෙන්න දෙන්නේ නැහැ කියන එක තමයි මසුරුකම. ඒකයි මම මගේ බෑග් එකෙම දාගත්තේ බත් ගෙඩි දෙක. දැන් මේක පවත්ව ගන්න බෑ කියලා මට පණිවිඩයක් කිව්වා තව විනාඩි 15ක්වත් තියාගන්න බෑ. ඔක පැය භාගයක්වත් බෑ. ඔක නරක වෙනවා කියලා. දැන් කවුරු හරි එනවා අර පැත්තෙන් මන් ටිකක් දාන්න කෙනෙක් හරි නොදාන්න කෙනෙක් මොකද කරන්නේ? මෙහෙනවා මෙහෙනවා මේ මේ බත් ගෙඩි දෙකක් තියෙනවා ගන්නවා කියලා දෙනවා. මසුරුකම නෑද? <laughs> ඇයි මසුරුකම නැත්තේ? මොකද්ද? තියාගන්න බෑ කියලා දන්නවා. සෝවාන් පලස්ත පුද්ගලයා රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගෙන් හැදිච්ච සියල්ල මොහොතක්වත් Tamanට පවත්ත ගන්න බෑ කියලා දන්නවා. හරි. හැම නිමේෂයකම Taman ළඟ තියෙන ඒවා ගැන තියෙන ඒ වගේ අදහසක්. ඒකින්ද යාට දේශනාවේ සඳහන් වෙන තපති කියන සූත්‍ර ධර්මයේ සඳහන් වෙනවා එයා මසුරු මල අයින් කරලා ජීවත් වෙනවා කියලා. මසුරු මල නෑ යාට. මසුරුකම නෑ. හරිද? මසුරුකම එන්නේ නෑ. ඇයි අපිට මසුරුකම එන්නේ? මේ මොහොතේ දකින දේ ඊළඟ මොහොත දක්වා පවත්වා ගණ්ඩ තියෙන අදහස හින්දා. කොච්චර වටිනා එහෙම කෙනෙකුට මොනවද ඉතුරු වෙන්නේ බලන්න. හරිද? පොඩි දෙයක් ඉතුරු වෙනවා වුණාට. වාහනයක තියෙන වටිනාකම මොකද්ද? මට යන්න පුළුවන් එක නැගලා. නේද? මෙතන තියෙන වාහනේ වෙන තැනකට අරන් යන්න පුළුවන් හින්දා මට ලොකු වටිනාකමක් තියෙනවා. එහෙම නේද? හදිස්සියෙම මේ වාහනේ එන්ජිම හිර වෙනවා බල්ලා කියන මේක ආය හොල්ලන්නවත් බෑ කිසිම විදිහකින් කියලා. දැන් මොනවද ඉතුරු වෙන්නේ? ඉවරද වටනාකම සම්පූර්ණේ? ඉවරද? නෑ නෑ. ආන් කෑලි වල වටනාකම තියෙනවා. දොරවල් වල වටනාකමක් තියෙනවා. නේද? අලුත් නම් හැන ගානකට දෙන්න පුළුවන් ඔය කිව්වට. හැබැයි ලොකු වටනාකමක් අයින් වෙනවද නැද්ද? අරන් යන්න බෑ කියලා දැනෙනකොට ලොකු වටිනාකමක් අයින් වෙනවා. අපි ළඟ ඉන්න අයට ලොකු වටිනාකමක් දීලා තියෙනවා. මොකද්ද? මගේ කියලා අදහසක් ඇවිල්ලා මගේ ළඟ ඉන්න අය අනාගතයට අරන් යන්න පුළුවන් ওই විදිහටම කියලා මම ලොකු වටිනාකමක් දීලා තියෙනවා. නේද? මගේ ළඟ ඉන්න අය මං ඔය ඉන්න විදිහටම ඔය තියෙන ආදරය මං අනාගතයට අරන් යනවා. ඔය තියෙන එයාගෙන් ලැබෙන සැප වේදනා මං අනාගතයට අරන් යනවා. හරිද? මෙයාව මම මේ විදිහටම අනාගතයට අරන් යනවා කියලා අදහසක් තියෙනවද නැද්ද? සෝවාන් පුද්ගලයාට අරන් යන්න බෑ කියලා දැනෙනවා. හරි. එහෙනම් මේ මොහොතේ උපදින දේ ලස්සනයි නම්, සුවයි නම්, ප්‍රීතියි නම් අන්න ඒක විඳිනවා. අරන් යන්න බෑ කියලා දන්නවා. අපි කෙනෙකුට බැඳෙන්න කාරණා දෙකක් තියෙනවා කියලා හොඳට තේරෙනවා අපිට. මොකද්ද? එකක් තමයි එයා හින්දා මේ මොහොතේ ඇති වෙන සතුට එකක් තමයි අනාගතයට යව පවත්ව ගන්නේ පුළුවන් කියන හැඟීම හින්දා තියෙන සතුට. තියෙන බැඳීම. අනාගතේ මට ඕන හැටියට පවත්ව ගන්න මෙයා බෑ කියලා දැනගත්තාට පස්සේ සෝවාන් පුද්ගලයාට තියෙන මොකද්ද? කාමරාග විතරයි. නේද? කාමරාග විතරක් තියෙනවා කියන්නේ කාම වස්තුන් දැක සතුටු වීම සතුටු වීමක් තියෙනවා. අන්න ඒකට ඒෂණයේ බාධාවක් වෙනවා නම් පටිගයක් ගැටීමක් තියෙනවා. ඒ ඇරෙන්න ඕක ඉස්සරහට පවත්වාගෙන යාමේ අදහසක් ඉන්නේ නෑ. ඇයි ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දන්නේ හින්දා. කවුරු හරි කෙනෙක් මේ දේ දුන්න තියෙන තැනට වහාම වේගෙන් ගිහලා දේ දුන්න අස්සට යනවා. හරි දැන් පවත්වා ගන්න නේ සතුටු වෙච්ච දේ දුන්න නෙමේ. ඉක්මනට දේ දුන්න අස්සට ගියා. දැන් මොකද? දේ දුන්නකුත් නැති බව දැනගත්තද නැද්ද? දැන් එයාට දේ දුන්න නෑ නිකන් වතුර අංශු ටිකක් විතරයි, අවුවක් විතරයි, ආලෝකයක් විතරයි කියලා දැනෙනවා. නේද? අන්න මොකද වෙන්නේ? මේ පංච උපාදානස්කන්ධය පවත්ත ගන්න බෑ කියලා දැනගෙන හිටිය කෙනා පංච උපාදානස්කන්ධය සම්පූර්ණ වශයෙන් අවබෝධ කරගත්තා නම් ඒ තැනත්තාට මේකේ නේද මම කියන මාන්නයත් සම්පූර්ණයෙන් තේනවා අන්න අර වාහනයේට තියෙන වටිනාකම වගේ තමයි සෝවාන් පුද්ගලයාට මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ ඒ මොහොතේ සකස් වෙන සකස් වීම පිළිබඳ මමත්වයක් විතර මාන්නයක් තියෙනවා මගේ කියලා තද ගැනීමක් ඇත්තේ නැහැ හරි බලන්න මේක අවබෝධ කරගත යුතු තත්වයක් මේ தত্ত্বයන් අවබෝධ නොකරගත්තොත් අපිට මොකද වෙන්නේ? හැමදාම සංසාරේ මේ පොඩි කාරණාවක් කියන්නම්කෝ. පාරේ එනකොට දැක්කද බැටළුවෙක් හරි කැංගරුවෙක් හරි නැත්නම් හරකෙක් හරි දැක්කද? දැක්ක කියන කවදා හරි දැක්කෙක් කෙනෙක් මතක් කරගන්න. <laughs> මේ සතා කවදාක්වත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලෙක හෝ නැත්නම් නිකන් කියමු මෙයා කවදාකවත් මිනිසෙක් වෙලා ඉන්න නැතුව ඇද්ද? මෙයා ඕන තරම් මිනිසෙක් වෙලා ඉන්න ඇති සංසාරේ නේද? එයා කවදාකවත් බණ අහන්න නැතුව ඇද්ද දන්නේ අපේ බණත් අහලා ඇති. එහෙනම් මිනිසෙකුත් වෙලා බණත් අහලා මෙයාට මිනිසෙකුත් වෙලා බණත් අහලා එයා අන්න හරකෙක් වෙලා. ඇයි ඒ? මිනිස්සෙකුත් වෙලා බනත් අහලා එයාත් එයා හරකෙක් වෙලා කියලා මේ ඇත්තම කිව්වා. ඇයි බන ඇහුවට ඒක පිළිපදින්නේ නැතුව තේරුම් ගත්තේ නැතුව. නේද? පංච උපාදානස්කන්ධය ගැන බන ඇහුවා. ඒ පංච උපාදානස්කන්ධය ගැන තේරුම් ගත්තේ නෑ. ඒකින්ද එයා අන්න හරි හරකෙක් වෙලා ඉපදිලා. හදන් කියපු එක ආය කියන්න. මිනිස්සෙකුත් <laughs> වෙලා බණත් අහලා ඒක තේරුම් ගත්තේ නැත්තම් නේද නිකා බෝ වෙන රෝගයක් තියෙන තැනකින් යනකොට අපි මොකද කරන්නේ නේද මට සංඥාවක් එනවා මොකද්ද මටත් මේක බෝ වෙයි කියලා හරකෙක් අස්සේ කුකුලෙක් නරියෙක් දැක්කහම සංඥාවක් ආවද මටත් ඒක වෙයි කියලා. ඇයි එන්නේ නැත්තේ? අවිද්‍යාව හින්දා නේද? මං හිතන මට මේක වෙන්නේ නැහැ කියලා. මම මිනිසෙක් වෙලා හින්දා මට වෙන්නේ නැහැ කියලා. මම බණ අහන හින්දා වෙන්නේ නැහැ කියලා. සෝවාන් පලස්ත පුද්ගලයෙක් වෙන තුරු අපිට ඒක ආය නොවේයි කියලා කියන්න පුළුවන්කම ඇත්තේ නැහැ. එහෙනම් මගේ මානසිකාරය වේගෙන් හදන්න පුළුවන් එකක්. මට මහා වටින මානසිකාරයක් තියෙනවා. මේ බලන්න. තව උදාහරණයකින් මේක අපිට තේරුම් ගන්න පුළුවන්. අර පැත්තෙන් ලැබු ගින්නක් එනවා. හරිද? ලැබු ගින්නක් එනකොට මම ඒක දිහා බලනවා. බලන ෂණයේම මට ඒක භයානක එකක් කියලා හිතෙනවද නැද්ද? හිතෙන්නේ නැති අය ඉන්නවද දන්නේ ඉන්නවා කවුද? පුංචිම පුංචි ළමයි. නේද? නැත්තම් උන්මත්තක අය. එහෙනම් එහෙම හිතෙන්නේ නැති අය නේනම් මම මෙහෙම බලනකොට මේක භයානක දෙයක් කියලා මට අදහසක් එන්නේ ඇයි? මම පුංචි කාලේ මට එහෙම අදහසක් තිබුණ නැහැ. දැන් මට එහෙම අදහසක් තියෙනවා. ඇයි මං ඒ ගැන අහගත්තා දෙමව්පියන්ගේ. පුච්චත් ගත්තා පොඩ්ඩක්. නේද? දැනගත්තා මේක ගැන. ආන් ඒ දැනගත්තා භාවිතා කරා මම මේ ගින්දර. භාවිතා කරපු හින්දා දැන් මට ගින්දර දකින්නකොට මෙනවා හැඟීමක් මොකද්ද? භයානක දෙයක් කියලා. භයානක දෙයක් කියලා විතර දෙන්නේ. නෑ නෑ අන්නර රොඩු හින්දා තමයි අන්නර හුලං හින්දා තමයි අන්නර කොළ හින්දා තමයි අන්නර උෂ්ණත්වයේ හින්දා තමයි මේකපත් වෙන්නේ කියලා. හේතුවත් මට එක ෂනේ මතක් වෙනවද නැද්ද? ඔය කියන වචනෙන්වත් කියනවද? ගින්දර දැක්ක අන හුලං හින්දා තමයි කියලා හිතෙන් වචනෙන් කියනවද? නෑ දන්නවා. මේ පහළ වෙන විඥාණයෙම ඒක අඩංගුද නැද්ද? අරමුණු වෙන විඥාණයෙම අඩංගුයි. මේක භයානක දෙයක්. මේක මේකට හේතුව මේකයි කියලා අඩංගුද නැද්ද? ඒක හිතෙන් වචනෙන්වත් මං කියන්නේ එච්චරවත් වෙලාවක් යන්නේ දකින්නකොටම මේක භයානක දෙයක් කියන සංකල්පයක් මට එනවා ඒක හැඟීමක් එනවා. ඒ හැඟීමේ ඒක අඩංගුද නැද්ද? අඩංගුයි. ඒක විතරද? මේ ගින්දර නිවන්න පුළුවන් කියන අදහසක් තියෙනවද නැද්ද? නැත්නම් එහෙමම ඉන්නවනේ මම. දැන් ඉතින් මොනව කරන්නද එන්නේ නැත. දැන් ඉතින් ඕක නිවන්න බෑ කියලා නෑ. නිවන්න පුළුවන් කියන හැඟීමත් එතනම තියෙනවද නැද්ද? වැලි ගහමු වතුර ගහමු කියලා එක එක එක උපක්‍රම යොද ගින්දර නිවන ක්‍රමේ ගැනත් මට ඒ ඇසිල්ලේම ඒ ෂණයේම අදහසක් එනවද නැද්ද? ඒක එන විදිහට එහෙනම් මගේ මානසිකාරය පුංචි කාලේ ඉඳන් මේ වෙනකොට හැදිලාද නැද්ද? නේද? එහෙනම් මට එච්චර වේගයෙන් වැඩ කරන යමක් නිවා දාන්න පුළුවන් එච්චර වේගයෙන් වැඩ කරන මනසක් මට තියෙනවද නැද්ද? ලෝවේහි කිසිදු පරිගණකයක් ඔච්චර වේගයෙන් වැඩ කරනවද? මෙහෙම කරලා බලනකොට අර කාරණා හතරම වෙලා ක්‍රියාත්මක වෙලත් ඉවරයි. නේද? අරක ඕන් කරන්නත් එපා. නේද? මේක ඕන් කර කර නේද? එක එක ඒවා කර කර ඉන්න දෙයක් නැහැ. මේක ඕන් වෙලාමයි තියෙන්නේ. හ්ම්. එහෙනම් එච්චර වේගයෙන් අර සිතුවිලි හතරක් මිශ්‍ර වෙලා එනවා. හොඳයි. කෙලෙස් වලටත් අපි කියනවා ගින්දර කියලා. නේද? ලෝභ, දේශ, මෝහ කියන මෝහ වලින් සැදුම්ලත් කෙලෙස් වලට කියනවා ගින්දර කියලා. මේ මොහොතක මට එක ෂණයක රාග ගින්නක් ඇවිලෙනවා. මේ රාග ගින්න ඇවිලුනම ඊළඟ ෂණයේ මගේ හිතෙන් මට තේරෙනවා මට රාග ගින්න ඇවිලුණා කියලා. ආන් ඒක භයානක දෙයක් කියලා එහෙම දැවුණත් දන්නේ ඒකට හේතු තියෙනවා කියලා දැවුණත් දන්නේ ඒක නැති කරන්න පුළුවන් කියලා දැවුණත් දන්නේ ඒක නැති කරන ක්‍රමය මේකයි කියලා දැවුණත් දන්නේ නේද? අන්න ඒක දැනෙන විදිහට මගේ මනස සකස් කරන්න පුළුවන් ද බැයිද එහෙනම්? ගින්දර දකින්නකොටම අර විදිහට මතක් වෙන විදිහට මගේ මනස සකස් කරන්න පුළුවන් නම් කෙලස් ගින්න දැනෙනකොටම නේද දරුවෙකුට තියෙන අධික ආදරය කියන්නේ මොකද්ද? කුසල්ද අකුසල්ද? එහෙනම් තමන්ව දැවෙන පිච්චෙන තමන්ව දැවෙන පිච්චෙන කෙලෙස් ඇති වෙනකොට අන්න ඒ කෙලෙස් ගින්දරක් විදිහට තමන්ගේ මනසිකාරයෙන්ම හඳුනාගණ්ඩ පුළුවන් විදිහට මනස සකස් කරගන්න පුළුවන්ද බැයිද. හොඳයි ඒ ඇයි ගින්දරගෙන හදාගත්ත එෙන තැම් බෑ කියන්න බෑ. මං කොහොමත් අහුවෙන්ඩ කියන්නේ. <laughs> බෑගන්ට බැරිවෙන්ට තමයි බණ කියන්නු නැතන් ඔවට කොහොමත් කියන අපිට බෑ අපිට බෑ නේද අපිට බෑවය කිවට බෑ හාන්දුරන්ට පුළුවන් වුණට අපිට පුළුවන් හාන්දුරන්ටත් පුළුවන් කියලා විශ්වාසය නේද? <laughs> ඔය කිව්වට කියලා ඔක කරන්න බැරි දෙයක් කියලා අපි හිතනවා. දෙගොල්ලම අපි දෙගොල්ලම හිතනවා. සංසන්දනාත්මකව බලනකොට අරක කෙරිලා නම් දැන්. නේද? මේක කරන්න බැරි දෙයක්ද එහෙනම්? මේක කරන්න නම් මොකද කරන්න ඕනේ? ගින්දර ගැන හැමදාම මම තේරුම් ගත්තේ භයානක දෙයක් විදිහටයි. හැම මේක පුරුදු කරගන්න ඕනේ. මේක භාවිතා කරන්න ඕනේ. දැන් ඇති වෙච්ච හැඟීම භාවිතාවට ගන්න ඕනේ. ආන්ගේ භාවිතාවට ගන්නකොට අන්න මට අර වගේ තත්ත්වයකට පත් වෙන්න පුළුවන්කම අන්න ඒ වගේ தත්වයකට පත් වෙන්න පුළුවන් වුණොත් කෙලෙස් නිවෙනවමද නැද්ද? නේද? අනිවාර්යයෙන්ම උපදින කෙලෙස් ධර්ම නිවෙනවද නැද්ද? එහෙනම් මේ හේතුඵල ධම අවබෝධ කරගත්ත කෙනෙක්ගේ මානසික தත්ත්වය මම කිව්වේ. හේතුඵල ධම පටිච්චසමුපාදය අවබෝධ කරගත්ත කෙනා මොන ඵලයටදපත් වෙලා තියෙන්නේ? සෝවාන් පලස්ත පුද්ගලයා අනිවාර්ය කොට එයාට අපි කියන්නේ සෝතයට අහුවෙච්ච කෙනා. සැඩ පහරට අහුවෙච්ච කෙනා කියලා. නේද? එහෙනම් එයා අනිවාර්ය කොට නිවනට තල්ලු වෙන කෙනෙක් වෙන්නේ ඔන්න ඔය සංකල්ප තියෙන ඉඳලා. ඉතින් ඕව දැනගෙන මොකද කරන්න ඕන? මේ වැරදීම නිවැරදි කරගන්න දැන් මොකද කරන්න ඕනේ කියලා බලන්න ඕනේ. දැන් ඉතින් බලනවා මොකද කරන්නේ දැන්? දැන් தත්ත්වය මොකද? හිතේ தත්ත්වය. දැන් ඔය hina වුණාට ඉතල වගේ ටිකක් සතුටෙන් නෙමෙයි දැන් hina වෙන්නේ. හොඳට තේරෙනවා ඒක මට මොකක්ද නිකන් හරියන්නේ මේක හරියන්නේ මට වෙච්ච දේ වගේ ඉන්නේ නේද කම්පනයක් සහිත හැඟීමක් තියෙනවද නැද්ද නේද මේක තව හොයලා බලන්න ඕනේ මේක හිතලා බලන්න ඕනේ මෙතන ලොකු වැරදීමක් තියෙනවා වගේ හ්ම් කියලා තියෙනව නේද ඉතින් මම පොඩි ප්‍රශ්නයක් අහන්න යන පොඩි එකක් නෙවෙයි සංසාර ජීවිතේ අපිට වැරදිච්චම තැනක් ගැන ප්‍රශ්නයක් අහන්න යන්නේ දැන් ඔය තියෙන හැඟීම සංසාරගත කලකිරීමක් වගේ එකක් තියෙනවද නැද්ද? වැඩක් නැහැ අප්පා මේව නම් එකක්වත් හරියන්නේ නෑ මට වැරදිලා තමයි ඒක තමයි මම මේ දුක් විඳින්නේ වැරදිච්ච හින්දායි දුක් විඳින්නේ කියලා ලොකු හැඟීමක් තියෙනවා. මං අහනවා කොච්චර වෙලා ඔය හැඟීම තියෙයිද? පන්සලෙන් යනකම් විතරයි. නේද? අන්න ප්‍රශ්නේ. ඔන්න ඔය හැඟීමත් එක්ක නිවන් දකින්න කැමැත්තක් ඇති වුණාද නැද්ද? අන්න කැමැත්තක් ඇති වුණා. නේද? ඔව් මම මේකෙන් අයින් වෙන්න ඕනේ. මේක තේරුම් ගන්න ඕනේ කියලා කැමැත්තක් ඇති වුණා. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මට සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න කැමැත්තක් ඇති වුණා. හරිද? අන්න ඒ කැමැත්ත මම මොකද කරේ? යථපූරී තතාපච්චා යථපච්චා තතාපූරේ යථා දිවා තතාරත්තිං යථාරත්තිං තතාදිවා. යම්සේ මට පෙරතිබුණාද කැමැත්ත මංගේ කැමැත් ආරක්ෂා කරගත්තා පසුවත් මට ඒ විදිහටමයි තිබ්බේ. යම්සේ උදේ තිබුණාද කැමැත්තක් නිවන් දකින්න ඕනෑ කියලා හැඳෑවෙනකොටත් ඒ කැමැත්ත ඒ විදිහටම තිබ්බා කියලා. ඒක මං ආරක්ෂා කරගත්තා කියලා. ඒ විදිහටයි මං සම්මා සම්බුද්ධත්වයේ දක්වා ආවේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කැමැත්ත ගැන, ඡන්දය ගැන මොනවට තියෙන ඡන්දයේද? දැන් ඇති වෙලා තියෙනවා මේ පංච උපාදානස්කන්ධය ගැන තේරුම් ගන්න ඕනේ කියලා ඡන්දයක් තියෙනවා. ආන් ඒ ඡන්දය රැක ගන්න ඕනේ අපි. හරිද? දැන් ඒ වුණාට මේ දැන් කිව්වා ඔන්න ඔය ඡන්දය පන්සලෙන් එළියට යනකම් තේරෙනවද අපි කොච්චර දුර්වලද කියලා එතකොට? නේද? සංසාර ජීවිතයේ අර හරකා අර ඉන්නේ ඡන්දය රැක ගන්න බැරි වෙච්ච හින්දා. එයාටත් එදා බණ අහනකොට ඡන්දයක් ඇති වෙන්න ඇති. කවදා හරි දවසක නේද? මං නිවන් දකින්නවාමයි කියලා. පන්සලෙන් එළියට යනකොට ඡන්දය <laughs> නැති වෙන්න ඇති. ආය පංචකාම සම්පත්තියේ විසිරෙන්න ඇති. නේද? පව් කරන්න ඇති. ඒකෙන් දන්න හරි තනකොළ කකා බිම් බලාගෙන ඉන්නවන්න. තරහා වෙලා වගේ කාත් එක්කවත් කතා කරන්නේත් නැහැ. නේද? හැඩුම් මර මූණකින්මයි ඉන්නේ. නේද? කලකිරිලා වගේ ඉන්නේ දැකලා නැද්ද? බලන්නකෝ මූණවල දිහා ටිකක් තිරිසන් සත්තුන්ගේ කලකිරිච්ච මූණ තියෙන. ඇති වෙලා කඳුළුත් තියෙනවා ඇස්වල වෙලාවකට. කරන්න දෙයක් නැතු ඉන්නේ. කර කියා ගන්න දෙයක් නැහැ. අවුවට වේලෙනවා, වැස්සට තෙමෙනවා. නේද? ඉතින් එහෙම தත්වයකටපත් වෙන්න ඇත්ත එහෙනම් ඔන්න කැමැත්ත රැක ගන්න බැරි හින්දා. එහෙනම් දැන් බලා ගන්න වෙනවා කැමැත්ත රැක ගන්න කොහොමද කියලා. යමක් ඇති කල්හි යමක් ඇත යමක් තියෙනකොට හේතුවල දහම කියන්නේ මොකද්ද? හේතු හින්දා සකස් වෙනවා මිසක් හේතු නැතුව සකස් වෙන්නේ නැහැ. මේ මොහොතේ කැමැත්ත ඇති වුණේ ඇයි? මාත් එක්ක එකතු වෙලා මොකද කරේ යාපු වෙලා ඉඳලා? මං කියන කියන ඒවා කියන කියන ඒවා මොකද කරේ? ඇත්තද ඇත්තද ඇත්තද කියලා මනසෙන් බැලුවා. බලන ගමන් ඔළුව වනවන ඔව් ඔව් ඇත්ත තමයි ඇත්ත තමයි කියලා කිව්වා. ආන් එහෙම කියපු කියපු කියපු හින්දා මොකද උනේ? තමන්ගේ මනසිකාරය ඒ පැත්තට ගියා. ආන්ගේ මනසිකාරය හින්දා පැය එක හමාරක්කට වැඩි කාලයක් තිබ්බ මනසිකාරය හින්දා දැම්මන් නැවැත්තුවත් විනාඩි පහකින් ඉවර වෙන කැමැත්තක් හැදිලා. <laughs> පැය එක හමාරයේ උත්සවය පැය එක හමාරයේ උත්සාහය කොතරලාද <laughs> විනාඩි පහයි. නේද? එහෙනම් මේ මෙනෙහි කිරීම හින්දා කැමැත්ත ඉපදුනා නම් මෙනෙහි කිරීම නැති වෙනකොට කැමැත්ත නැති වෙනවා. කැමැත්ත තියාගන්න නම් මොකද කරන්න ඕන? අන්න පංච උපාදානස්කන්ධයේ තියෙන මේ ලක්ෂණය නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. හරිද? ආන් එහෙම මෙනෙහි කරනකොට කැමැත්ත අපේ හිතේ නැවත නැවත නැවත නැවත උපදිනවා. අන්න ඒ කැමැත්ත උපදින ඔය නැවත නැවත මෙනෙහි කරනකොට අපිට දැන් වුණා වගේ වෙච්ච දේ කියලා සිහිය උපදිනවා. ඒ කියන්නේ අර අසිහියෙන් හිටිය කෙනාට සිහිය ඉපදුනා වාගේ වෙනවා. ඒකට කියනවා සතිය කියලා. හරිද? ආන්ගේ සිහිය එක දිගට පවත්වා ගන්න නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර අන්න ඒක එක දිගට පවතිනවා නම් අපේ සිතේ ඒකට කියනවා සති ප ဋ ාණය කියලා. හරිද? ඒකායනෝ අයම් භික්කවේ මක්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය කියලා දේශනා කරේ සෝක පරිදේව අයින් කරගන්න දුක්ඛ දෝමනස්ස නැති කරගන්න නිවන් දකින්න මාර්ග හිත උපදවා ගන්න තියෙන ඒකායන ක්‍රමේ සතිපට්ඨානයයි කියලා. හරිද? සිහිය පිහිටුවා ගැනීමයි කියලා. ඔය කතා කරපු පංච උපාදානස්කන්ධය ගැන සිහිය උපදවා ගන්න මෙනෙහි කරන්න ඕන විදිහක් බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා. ඒ තමයි පංච උපාදානස්කන්ධය හතරට බෙදලා ආයසරයක් කාය වේදනා චිත්ත ධම්ම කියලා හතරට බෙදලා අන්න ඒ හතරේ සිහිය පිහිටවා ගන්න කියලා සතිපට්ඨානය කියලා එකක් දීලා තියෙනවා. හරිද? එහෙනම් සතිපට්ඨාන භාවනාව මේ හරි වැඩක් වුණානේ මේ ළඟදී. පන්සලක දහම් පාසලකට සතිපට්ඨානේ දාන්න ඔන්න එක සර් කෙනෙක් ලෑස්ති වෙලා. හරිද? පන්සලේ කට්ටිය අහනවලු මොකද ඇය කවුරු හරි මලාද? එතකොට සතිපට්ඨානේ මොකටද? මරුණාම දාන්න. එතකොට තමයි කේසාලෝමා නකාදන්තාතචෝ මන්සන්නහාරු ඔක්කොම එතකොට. එතකන් නැහැ. හුඟාකයි හිතාගෙන ඉන්නේ මේ ජීවිතේ මේක ගෙවනකොට මේ වෙලාවේ අපි හොඳට කාලා බීලා නාලා ඇඳලා ඉන්න ඕනේ මොකද මේක ඉවර වෙනවනේ නේද එහෙනම් එහෙම ඉන්නවා කියන්නේ මුලාවෙන් පිච්චි පිච්චි ඉන්න එකයි අවබෝධ කරගෙනයි වාසය කරන්න ඕනේ නේද එහෙනම් සතිපට්ඨානය 60ක් 70ක් ගියමද නෑ දැම්මම නේද තරුණ වයසේදීම ඒක ගත්තා කියලා මොකද මේ ගිහි ජීවිතේ නැති වෙන්නේ නෑ සෝවාන් පලස්ත පුද්ගලයෙකුට පවා පින්නත් නී හිතා සාර්ථක ගිහි ජීවිතයක් ගෙවන්න පුළුවන් බව අමතක කරන්න එපා සෝවාන් පලස්ත වනානං ආය අපාය උපදින්නේ ගිහි ජීවිතය අතහරින්ට වෙන්න. මතුරුකම තියෙනවනම් ගිහි ජීවිතයට ප්‍රශ්නයන්න. ඒක බාධාවක් කරගන්න මේ ඔක්කෝම අපි කරගන්න බොරු. එනම් මොකද කරන්න ඕනෑ කැමැත්ත ආරක්ෂා කර ගැනීම සඳහා මම මේක නැවත නැවත මෙනි නැවත නැවත මෙහි කරන එකට මොකද කියන්න. අනු පස්සනාව හරිද කය ගැන නැවත නැවත මෙහි කරනවන එකට කියනවා කාය අනු පස්සනාව. වේදනාව ගැන අර අපි කිව්වා වගේ තේරුම් ගන්න ඉස්සෙල්ලා කිව්වා වගේ දේවල් තේරුම් ගන්න මෙනෙහි කරනවා නම් කියනවා වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. එහෙනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අඩුවක් එහෙම තියෙනවද? නේද? අඩුවක් තියෙනවද? මේ ප්‍රශ්නේ විසඳගන්න නේද කැමැත්ත එක දිගට රැකගන්න ඕන විදිහක් කිව්වා මං. නේද? ඒ ටිකත් කියලාම ඉන්නම් විතර ටික කියන්නේ ඉස්සෙල්ලා. කැමැත්තට කියනවා ඡන්දය කියලා. කැමැත්ත නිවන් දකින්න තියෙන කැමැත්ත එක දිගට වර්ධනය වෙනකොට ආන්ගේ ඡන්දය හින්දා Tamanට කෙලෙස් අඩු වෙනවා නේද? කෙලෙස් අඩු වෙන හින්දා මොකද වෙන්නේ? ඡන්දය හින්දා සමාධියක් ඇති වෙනවා. ආන් ඒකට කියනවා ඡන්ද සමාධිය කියලා. ඡන්දය කියන්නේ එකක්, ඡන්දය හින්දා ඇති වෙන චිත්ත සමාධිය එකක්. ආන්ගේ ඡන්දය හින්දාම කෙනෙකුට තියෙන කෙලෙස් අයින් කරගන්නත් නැති කෙලෙස් එකතු කරගන්නත් නැති කෙලෙස් එන්න දෙන්නේ නැතුව තියාගන්නත් තියෙන අකුසල් නවත්ත ගන්නත් නැති කුසල් ඇති කර ගන්නත් වීරියක් උපදිනවා. ඒකට කියනවා සතර සම්‍යක් ප්‍රධාන වීරිය. කැමැත්තෙන් තමයි. නිවන් දකින්න කැමැත්තෙන් තමයි. ඔන්න ඔය තුනම එකතු වෙනවා. මේ බලන්න. සම්මප්පදානියත් එකතු වෙනවා. ඡන්ද සමාධියත් එකතු වෙනවා. ඡන්දයත් එකතු වෙනවා. ඒ තුනම එකතු වුනහම කියනවා ඡන්ද සමාධි සංකාර සමන්නාගත ඉර්ධිපාදය කියලා. හරි හරි ඉර්ධිපාදය කියන්නේ චන්දයත් ඒක හින්දා උපදින සමාධියත් ඒක හින්දා උපදින සතර සම්‍යක් ප්‍රධාන වීරියත් එකතු වුනහම කියනවා ඉර්ධිපාදය කියලා. හරි. එහෙනම් ඡන්දය රැකගන්න ඕනේ. ඡන්දය රැකගත්තොත් ඔක්කොම හරියනවා. හරිද? සිල් රකින්න ඕනේ නැහැ. භාවනා කරන්න ඕනේ නැහැ. මොකුත් කරන්න ඕනේ නැහැ මන්නම් කියන්නේ. එකක් කරගත්තා නම් හරි. එකක් කරා නම් මේ බලන්න. මං යනවා යාළුවෙක්ගේ ගෙදර. ගියාම අපේ ගෙදර තියෙන පොඩි ටීවී එකක්. ලොකු රූපවාහිනියක් දාගෙන බොහොම ලස්සන එකක් දාකිනවා. දැක ගම මට මේක ගැන ලොකු කැමැත්තක් උපදිනවා. හරිද? කැමැත්තක් ඉපදිච්ච ගම මම මොකද කරන්නේ? කරුණු හොයනවා ඒක ගැන දත්ත ඒක රාශි කරනවා. නේද? හරයාගෙන් අහනවා කොහොමද මේක කීයද මේක කවදාද ගත්ත එක ගෙවන්න ගත්ත හැකිද රටේ නැති වහන දත් ඔක්කොම එකතු කරගන්නවා කැමැත්ත හින්දා දත් එකතු කරනවද නැද්ද දැන් ආපහු එනවා මං එන ගමන් මොකද වෙන්නේ දත් ඇනලයිස් කරනවා නේද මොකද කරන්නේ මෙහෙලු තියෙනවා කිව්වේ මෙහෙමයි ගිහින් බලන්න ඕනේ මේකේ ගාන මෙච්චරයිලු ගෙවන්නත් දෙනවලු ඔක්කොම විශ්ලේෂණය කරන ඇනලයිස් කරනවද නැද්ද ඩේටා ටික ඔක්කොම එකතු කරගත්ත ඇනලයිස් කරනවාද ඇනලයිස් වෙනවාද? වෙනවා. ඇයි ඒ වෙන්නේ? මොකක් හින්දාද? අන්න බලන්න කැමැත්ත හින්දා. එනකොට ඔන්න මගදී ඒ ඒ මගදීම යාළුවෙක් හම්බෙලා කියන ඕක බාල જાති එකක් වැඩක් නැහැ. ඊට වැඩිය හොඳ ඒවා තියෙනවා කියලා. එහෙම කිව්වොත් කැමැත්ත අයින් වෙනවා. කැමැත්ත අයින් වෙච්ච ගමන් අර නේද? දත්ත ඇනලයිස් කරන එක එහෙමම නවතිනවද නැද්ද? එහෙමම නවතිනවා. කැමැත්ත අයින් වුනේ නැත්තම් මොකද වෙන්නේ? අර වගේ එකක් වෙන්නේ නැතුව. අන්න පිළිවෙලට හැදෙනවා දැන් දත්ත ටික. නේද? මෙහෙමයි කරන්නේ හෙට යනවා ගිහිල්ලා ගාන බලනවා බැංකුවෙන් මෙහෙම සල්ලි ගන්නවා අරයාගෙන් ගන්න තියෙන ගාන ඉල්ල ගන්නවා. අද ඔය වගේ ඔන්න දැන් පිළිවෙලට පිළිවෙලට හැදෙනවා දත්ත ටික. හැදිලා මොකද වෙන්නේ? ක්‍රියාත්මක භාවයට යනවා. කවදා වෙනකම් මේක ඒ වගේ රූපවාහිනියක් ගිහිල්ලා අපේ ආලින්දයේ තියෙන තුරුම මේ කැමැත්ත අකණ්ඩව තියෙන්න ඕනේ. අන්තිම මොහොතේ හදිසි කැමැත්ත නැතුනොත් මොකද වෙන්නේ? වැඩේ වෙන්නේ ආන් එකයි ඡන්දය කියලා කියන්නේ සිද්ධියක් සිද්ධ වෙන්න හේතුවක් කියලා කියන්නේ. ඒකින්ද මං කියන්නේ සිල් රකින්නත් එපා. භාවනා කරන්නත් එපා. ධර්ම කරුණු හොයන්නත් එපා. මොකවත් නැතුව කැමැත්ත හදා ගන්න උපරිම වශයෙන් නිවන් දකින්න කැමැත්ත ඔන්න ඔය වගේ එකක් මෙනෙහි කරලා. ඒ කැමැත්ත උපරිම වශයෙන් ආපුවාම සිල් රකින්නවා නෙවෙයි ඔය කියන්නේ. කැමැත්ත තියෙනවා නම් වැඩේ වෙනවා. හරි. කරුණු හොයනවා නෙවෙයි කරුණු හොයන්න පෙළඹෙනවා. නේද? භාවනා කරනවා නෙවෙයි භාවනා කරන தത്വෙට යනවා. හරි. එතකොට සමාධියත් හැදෙනවා ප්‍රඥාවත් හැදෙනවා. එහෙනම් එක ධර්මතාවයක් වැඩුණොත් ඔක්කොම වැඩේ වෙනවා. කැමැත්ත තියාගන්න එනම් මොකද කරන්න ඕන? දැන් කැමැත්ත හැදුනා නම් නිවන් දකින්න ඔය කියපු ටික හරි කමන්නේ නැහැ කරන්න. තව උතෙන්ට දේවදූත සූත්‍රය වගේ සූත්‍රයක් අරගෙන හොඳට සංසාර බය මෙනෙහි කරන්න. තිරිසංගත ජීවිතවල තියෙන දුක්ඛ ස්කන්ධය හොඳට මෙනෙහි කරන්න. අනාගතයේ එළඹෙන්න තියෙන ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව සංවේදීව මෙනෙහි කරන්න. හරිද? හිතා සංවේදීව මෙනෙහි කරන්න. සංවේදීව මෙනෙහි කරනවා කියන්නේ මොකද්ද? ඔන්න මම එකක් කියන්නම්. ජරා දුක ගැන මෙනෙහි කරනවා. නැත්තම් ව්‍යාධි දුක ගැන මෙනෙහි කරනවා. අපි කියනවා අයියෝ ලෙඩ හැදුනහම ඉතින් දුකයි තමයි එච්චරයි. අංශභාග රෝගියෙක් ඉන්නවා කියලා හිතන්න අත් දෙක උස්ස ගන්න බෑ කියලා හිතන්න. හරිද? ඔළුව කැසුවොත් මොකද කරන්නේ? නේද? සෙල්ලම් දුකක්ද ඒතොර ඉඳින්නේ? ආන් එහෙමයි ඒක මෙනෙහි කරන්න ඕනේ. මැස්සෙක් ඇහුවොත් මොකද කරන්නේ? දැන් ගෙදර ගිහිල්ලා හොඳට පිරිසිදු වෙලා හොඳ ඇඳුමක් ඇඳගෙන තමයි නිදාගන්න යන්නේ. නේද? අරයා කවුරු හරි අයින් කරොත් හරි. නේද? ඇඟේ දාඩියත් එක්ක ඉන්න වෙනවා. සමහරවිට ජරා වෙනවා ඇඟේ. ඒ ජරා පිටින් ඉන්න වෙනවා. කවුරු හරි අයින් කරනකම්. ඊළඟට දැන් ඔය හෙල්ලෙන්නේ මොකද? දඟලන්නේ රත් වෙනවා. ඉන්නකොට අපි මෙහෙම ඉන්නකොට රත් වෙනවා. රත් වෙනකොට අපි මොකද කරන්නේ? හැරෙනවා. නේද? ඇඳේ නිදියගෙන ඉන්නකොටත් රත් වෙනවා අපේ ශරීරය. රත් වෙනකොට මොකද කරන්නේ? හැරෙනවා. අරයට එහෙම ඉන්න වෙනවා. නේද? එහෙනම් රත් වෙනකොට ඉන්න වෙනවා. රත් වෙලා රත් වෙලා මොකද වෙන්නේ? බිබිලි දානවා. තුවාල හැදෙනවා. නේද? ඊළඟට ඒ තුවාල වලින් ඔව් පණුව ගහන වෙලාවකට. ඒතර ඒ වගේ අන්න අසනීපයක තියෙන ස්වභාවයන් මරණයේ තියෙන ස්වභාවයන් හොඳට මෙනෙහි කරන්න. ඉදිරියේ එළඹෙන්න තියෙන දුක් ගැන මෙනෙහි කරනකොට කැමැත්ත උපදිනවා මේකෙන් ගැලවෙන්න ඕනේ කියලා. ආන්ගේ කැමැත්ත ඇති හොඳට කැමැත්ත හදාගන්න දැන් ඔය කිව්ව පංච උපාදානස්කන්ධය ගැනත් මෙනෙහි කරන්න. මම මගේ කියලා මේ දුක් විඳින්නේ මිරිගුවක් පස්සේ යනවා කියලා නැවත නැවත මෙනෙහි කරන්න. එහෙම එහෙම මෙනෙහි කරනකොට Tamanට තේරෙනවා මේකෙන් ගැලවෙන්න ඕනේ කියලා. අන්න ඒ කැමැත්ත විසින් මගේ ඉතිරි වැඩ ටික කරයි. හිත තුල ඇති ඇති වෙන නිවන් දැකීමට කැමැත්ත විසින් ඉතිරි වැඩ ටික කරනවා බය වෙන්න එපා සිලුත් රක් ඕනවා. අද හොන්දට බලන්නකො කැමැත්ත ඇති කරගෙන ඉන්නකො බලන්න මොකද වෙන්නේ බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කැමැත්ත පංචකාම සම්පත්තියේ විසිරෙනවා කියලා. හරිද මේ කැමැත්ත පංචකාම සම්පත්තිය විසිරුණොත් හරියන්නේ විසිරෙන්ට දෙන්න ඇතු තියාගන්න ඕන මේ කැමැත්ත තීන මිද්‍යාව විසින් හකුලනවා කියලා දේශනා කරලා තියෙනවා. හැකිරෙන්ට දෙන්න නැතුව තියාගන්න ඕනේ. කිසි දෙයකට යටවෙන්ද දෙන්න නැතුව මේ කැමැත්ත උදේ යම්සේද හැන්දෑ වෙනකන් තියාගන්න ඕනේ. හැන්දෑව යම්සේද උදේ වෙනකන් තියාගන්න ඕනේ. අන්න එහෙම තියාගත්තොත් ඉතිරි ටික වෙනවාමයි. සතිපට්ඨානෙ වැඩෙනවාමයි. ඇත්ත තේරුම් ගන්නවාමයි. මම මගේ කියලා දෙයක් මේ ලෝකේ නැහැ කියලා අහගත්ත දේ තමන් තුළින්ම දැකගත්තොත් ආයකොරන්ට දෙයක් නෑ. අන්තිම ප්‍රශ්නය අහන්නේ මේ පුරාණ ත්‍රිපිටකය අපිට දැන් තියෙන මේ පුරාණ ත්‍රිපිටකය තුළ නිවන් දකින මාර්ගය නැද්ද? නේද? එන ත්‍රිපිටකය විකෘති වෙලාද? නෑ. ත්‍රිපිටකය විකෘති වෙලා නෑ. ඒකේ නිවන් දකින මාර්ගය උපදවා ගන්න පුළුවන්. හොඳයි. මේ හැදිලා තියෙන කරදරකාරී తত্ত্বය මේ වෙලා තියෙන වැරද්ද නිවැරදි කරගන්න මට කාගේ පිහිටද කාගේ සරණද? බුදුරජාණන් වහන්සේගේ පිහිට සරණ. වෙන ක්‍රමයක් නැහැ. ආය ධර්මයේ පිහිට සරණ. ආය ඔන්නෝක ඇතුළට දැනුණා නම් මෙතන් පටන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියනකොට අන්නේ තැනත්තාට නේද ඇඟ කිලිපොලා යන මහා හැඟීමක් ඇති වෙනවා මට වෙනත් පිටක් සරණක් නෑ මට මේකේ වැරදිලා නේද මට මේකේ වැරදිලා මම මිරිගුවක් පස්සේ යනවා මට ගැලවෙන්න උවමනාවක් තිබ්බට ගැලවෙන්න උවමනාවක් තිබ්බට ගැලවෙන්න බෑ මට මේ වහගත්තට අතෙන්ට යනකොට ඔක්කොම ඉවර වෙනවා නේද මේ හිත ගලවා ගන්න සියලුම ක්‍රමවේදය මට මේ ධර්මයේ තුල ලැබිලා තියෙනවා කියලා ඇතුලාන්ත හැඟීමකින් සරණාගමනයක් සිද්ධ වුණාම එයා බෞද්ධයෙක් බවට පත් වෙනවා නේද? අභික්කන්තම් භෝගෝතම අභික්කන්තම් භෝගෝතම. සේයතාපි භෝගෝතම නික්කුජ්ජිතං වා උකුජ්ජය පටිච්චන්නං වා විවරෙය්‍ය කියලා. නිවන් දැකලා දෙය ටික කිව්වේ. නෑ වැහිලා තිබ්බ දෙයක් අරුණා වාගේ නේද? යටිකුරු වෙලා තිබ්බ දෙයක් උඩුකුරු වුණා වාගේ. අද පටන් මම බෞද්ධ උපාසකයෙක් කොට දරත්වා කියලා ඒ දවස්වල නේද? සරණාගමන ඇති වුණේ ඔන්න ඔය තේරුම් ගත යුතු ධර්මය මොකද්ද කියලා තේරිච්ච හින්දා. යන්න ගමනක් තියෙනවා කියලා තේරිච්ච හින්දා. ජීවිතේ ඉවර වෙන්න ඉස්සලා කරන්න දෙයක් තියෙනවා කියලා තේරිච්ච හින්දා. අන්න එහෙම තේරිලා කෙනෙක් තෙරුවන් සරණ ගියා නම් අන්න එයාට කියනවා බෞද්ධයෙක් කියලා. හරි. හොඳයි. එහෙනම් ආය කියන්න දෙයක් නැහැ. හොඳයි. දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති